අද පටන් සෑම මාසයකම පළමු බ්‍රහස්පතින්දා දිනෙහි ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 2:30ට පැයක පමණ ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඉන් අනතුරුව ධර්ම සාකච්ඡාවක් වෙනතුන්ට තියෙන යම් යම් දහම් ගැටලු සාකච්ඡා කරන්නට අවස්ථාවක් සලස්වා දෙමින් මේ සදහම් මණ්ඩප වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. එහිදී අපි දේශනා කරන ධර්ම මාතෘකාවට අනුකූලව හෝ එහෙම නැත්නම් Tamanට දෛනිකව ධර්මයේ පුහුණු කිරීමේදී ඇතිවෙන ඕනෑම ගැටලුවක් හෝ එහෙම නැත්නම් ධර්මයේ පිළිබඳව වටහා ගැනීමේදී ඇතිවෙන න්‍යායාත්මක දහම් ගැටලුවක් හෝ Tamanට සදා ගන්නට අවශ්‍ය දහම් ගැටලු සාකච්ඡා කරන්නට අවස්ථාවක් තියෙනවා. මෙහිදී විශේෂයෙන් අපි ඕස්ට්‍රේලියාවේ සහ නව ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල බෞද්ධ පින්වතුන්ගේ ආරාධනාව පරිදි මේ වැඩසටහන ආරම්භ කළත් මේ වැඩසටහනට අනිත් රටවල් වල ඉන්න අයටත් සම්බන්ධ වෙන්නට බාධාවක් නැහැ. ඒ වගේම විශේෂයෙන් අපේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාව පැවැත්වෙන Zoom ලින්ක් එකම තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා සෙනසුරාදා සාකච්ඡාවට සම්බන්ධ වෙන ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ඕනෑම රටක ඉන්න කෙනෙකුට මේ වේලාවට මේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙන්නට අවස්ථාවක් තියෙනවා. ඒ කාරණයක් සිහිපත් කරමින් අද ප්‍රථම ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ පරිපණ්ණාසකේහි මහා චත්තාරිසක සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩයක් සම්මා දිට්ඨිය පිළිබඳව. මහා චත්තාරිසක සූත්‍රය බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගය තාමත්ම විචිත්‍රාකාරයෙන් විග්‍රහ කරන සුවිශේෂ දේශනාවක්. එහිදී තථාගතයන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම ආරෂ්ඨාංග මාර්ගයේ ලෞකික ලෝකෝත්තර කියන දෙවිධයට විග්‍රහ කරනවා. එහි සම්මා දිට්ඨිය පිළිබඳව මාත්‍රුකා පාඨයයි අද දේශනාව සඳහා අපි මාත්‍රුකා කරගන්නට යෙදුනේ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි මහණෙනි සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? සම්මා දිට්ඨින් පහම් භික්කවේ ද්වයං වදාන මේ සම්මා දිට්ඨිය මම දෙආකාරයකින් දේශනා කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ අනිකුත් මාර්ගාංග පැහැදිලි කරන්නට පෙර මේ සම්මා දිට්ඨිය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවිධයකට බෙදා දක්වනවා මේ සූත්‍ර දේශනාවේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ අවශේෂ මාර්ගාංගත් ඒ විදිහට ලෞකික ලෝකෝත්තර වශයෙන් බෙදා දක්වනවා මුලින්ම සම්මා දිට්ඨිය ඒ විදිහට පැහැදිලි කරනවා. එතකොට අත්ති භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා. මහණෙනි සම්මා දිට්ඨියක් තියනවා ලෞකික ඒ ලෞකික සම්මාදිට්ඨිය ස්වභාවය කුමක්ද? සාසවා ආශ්‍රව සහිතයි. පුඤ්ඤ භාගියා. පුණ්‍ය විපාක ඇති කරනු. උපදි වේපක්කා පංචස්කන්ධයක් ගොඩනගන්නට පදනම් වෙනවා, දායක වෙනවා, සහාය වෙනවා. පංචස්කන්ධ විපාකයක් ඇති කරන්නට සමත් වෙනවා. එතකොට මේ කාරණේ අපි ටිකක් පැහැදිලි කරගෙන ඊළඟ කාරණේට යන එක සුදුසුයි කියලා හිතෙනවා සාසවා කියලා කිව්වේ ආශ්‍රව සහිත ඒ කියන්නේ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා බොහෝ සූත්‍ර දේශනාවල ආශ්‍රව ධර්ම තුනක් දැක්වෙනවා කාම භව අවිජ්ජා එතකොට තවත් තැන්වල කාම භව දිට්ඨි අවිජ්ජා කියලා ආශ්‍රව ධර්ම හතරක් දැක්වෙනවා මේවා ආශ්‍රව කියලා හඳුන්වන්නේ සත්වයින්ට සසරින් මිදෙන්නට නොදී නැවත නැවත සත්වයා සසරෙහි පල් කරන ඒ වගේම සත්වයින්ගේ ద్వාරයන්ගෙන් ඒ කියන්නේ චක්කසෝත ගාන જીවහා කාය මන කියන මේ ద్వාරයන්ගෙන් බාහිරට වැගිරි යන ගලා යන ක්ලේශ ධර්මයන් කියන ස්වરૂපයෙන් තමයි ඒවා ආශ්‍රව කියලා හඳුන්වන්නේ. එතකොට සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා කියන්නේ ප්‍රඥාව ප්‍රධාන වශයෙන්. ඒතර ප්‍රඥාව දියුණු කරනවා ප්‍රඥාව වඩවනවා ලෞකික ප්‍රඥාවේ ස්වභාවය තමයි ආශ්‍රවයන් සහිතයි. ආශ්‍රවයන් දුරු කරලා නැහැ. ඊළඟට පුඤ්ඤ භාගියා මතු අනාගතයේ සැප විපාක ගෙන දෙන්නට සමත් වෙනවා. උපදි වේපක්කා. ඒ වගේම පංචස්කන්ධයක් නිර්මාණය කරන්නට පදනම් වෙනවා මූලික වෙනවා. එන මේ බඳු ලෞකික සම්මාදිට්ඨියක් පවතිනවා. ඊළඟට දෙවැනි කොටස තමයි දැන් සම්මාදිට්ඨිය දෙආකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා පළවෙනි කොටස තමයි මේ ලෞකික සම්මාදිට්ඨිය. ඊළඟට අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා මහණෙනි තවත් සම්මාදිට්ඨියක් තියෙනවා අරියා ආර්ය භාවයට පමුණවන්නා වූ ඒ වගේම අනාසව ආශ්‍රවයන්ගෙන් විනිර්මුක්තව ලෝකෝත්තර ලෝකෝත්තර භාවයට පමුණවන ඒ වගේම මග්ගංගා මාර්ගාංගයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒතොර ඒ තමයි දෙවැනි කොටස. පළවෙනි කොටස සාසවා පුඤ්ඤ භාගිය උපදිවේපක්ක දෙවැනි කොටස අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා තොර මෙන්න මේ විදිහට සම්මාදිට්ඨියෙන් පහම් භික්ඛවේ ද්වයං වදාමි මහණෙනි මම සම්මාදිට්ඨිය දෙආකාරයකින් මේ විදිහට දේශනා කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වනවා. තොර මේ කාරණා දෙක මූලික කොටගෙන සම්මාදිට්ඨිය පිළිබඳව පැහැදිලි කිරීමක් අද ධර්ම දේශනාව තුළින් මූලික වශයෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන සම්මා දිට්ඨිය හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ප්‍රඥා චෛතසිකය. ඒ ප්‍රඥා චෛතසිකයයි කියන බව තථාගතයන් වහන්සේ බොහෝ තැන්වලදී පැහැදිලි කරනවා. සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම ඇති වෙන්නේ ප්‍රඥාව හේතු කොටගෙන. එතකොට අවිද්‍යාවෙන් ලෝකය දකින්නට නිවැරදිව වටහා ගන්නට තියෙන අවස්ථාව අහුරා දමනවා. සමා ප්‍රඥාවෙන් තමයි નિවරදිව ලෝකේ දකින්නට අවස්ථාවක් සකසා දෙන්නේ. එතකොට ඒ ප්‍රඥාව තමයි ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාරයකින් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. එතකොට ලෞකික සම්මා දිට්ඨිය හැටියට තථාගතයන් වහන්සේ දක්වනවා කතමාච බික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපතිවේකක්. මහණෙනි ආශ්‍රව සහිත වූ පුණ්‍ය විපාක ඇති කරන පංචස්කන්ධයක් නිර්මාණය කරන විදිහේ ලෞකික සම්මාදිට්ඨිය කුමක්ද? එහිදී තථාගතයන් වහන්සේ දස වස්තුක සම්මාදිට්ඨිය තමයි පැහැදිලි කරන්නේ. අත්ති දින්නම් අත්ති ඉට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලම් විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති ලෝකේ සමන බ්‍රාහ්මන සම්මග්ගත සම්මා පටිපන්න යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්ව පවේදේති මේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දස වස්තුක සම්මා දිට්ඨිය දස වස්තුක සම්මා දිට්ඨිය කිව්වහම ඒකේ අනිත් පැත්ත තමයි දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය ඒ කියන්නේ නාස්තික දෘෂ්ටිය හිම්පව් නැහැ මෙලොව පරලොව නැහැ ආදි වශයෙන් කල්පනා කිරීම. එතකොට ඊට ප්‍රතිවිරුද්ධ වූ සම්මාදිට්ඨිය තමයි ලෞකික සම්මාදිට්ඨිය හැටියට දක්වන්නේ. එතකොට අත්ති දින්නම් කියලා කියන්නේ දුන් දෙහි එහෙම නැත්නම් දෙන දෙහි විපාක යමක් අපි තව කෙනෙකුට කරුණා මෛත්‍රියෙන් දුන්නොත් ඒකේ විපාක තියනවා කියන කාරණය. මේ කාරණා මුලින්ම අපිට බලනකොට මේවා හරිය සරල දේවල් නේද වගේ පාරට හැඟෙන්න පුළුවන්. නමුත් සරල දේවල් කියලා හිතුණට මේ මූලික වැටහීම අපි පැහැදිලි කරගත්තේ නැතිනම් සමහර වෙලාවට බෞද්ධයෝ හැටියට ඉන්න අය තුල පවා අපි දකිනවා මීට වඩා වෙනස් අදහස් මතුවෙන ආකාරයේ උදාහරණයක් හැටියට දැන් මෙතන දක්වනවා අත්ති දින්නම් අත්තිට්ටන් අත්ති හුතා ඒ කියන්නේ දුන් දේහි විපාක තියෙනවා ඒ වගේම මහා දාන හැටියට පවත්වන දේවල් වල විපාක තියෙනවා ඒ වගේම යම් යම් පුද පූජාවක් දැන් අපි හිතමු සමහර ජන කොට්ටාස විසින් කරන දෙවියන් සිහි කරලා කරන ඒ වගේ යම් යම් ඒවා හඳුන්වන්න පුළුවන් යාග කියලා හඳුන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොතවේදීව කරන පින්කම් හැටියට හඳුන්වන්නත් පුළුවන්. ඒතකොට ඒවැ පවා යම්කිසි විපාකයක් තියනවා කියන එක. එතකොට ඒ ටික තමයි මේ මුල් කාරණා තුනෙන් පැහැදිලි කරන්නේ. දැන් මේ මේකේ තියෙන වටිනාකම තමයි අපිට ඉතා පරිස්සමින් මේක තේරුම් ගත්තොත් තමයි මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා හරියට හඳුනා ගන්න පුළුවන්. ඒතකොට ලෞකික කියලා කියන්නේ ලෝකයට අයිති. ලෝකේ පැවැත්ම සම්බන්ධ. දැන් මේ නැවැත්ම සම්බන්ධව කරන කතාවක් නෙමෙයිනේ පළවෙනි කොටසෙන් කරන්නේ. දෙවෙනි කොටස තමයි අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. මාර්ගයට හේතු වෙන නිවනට හේතු වෙන සම්මාදිට්ඨිය කතා කරන්නේ දෙවල. ඒතර මූලික වශයෙන් කතා කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික කියලා කියන්නේ ලෝකයට අයත්. මේ ලෝකයට අයත් කාරණා පිළිබඳව ඒවා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන රටාව පිළිබඳව ඇති කරගන්න නිවැරදි දැක්ම තමයි මෙතන ලෞකික සම්මාදිට්ඨිය හැටියට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරා. ඒතර අත්ති දින්නම් දුන් දෙෙහි විපාක තියෙනවා. අත්ති ඉට්ට අර විදිහට මහා පූජා හැටියට කරන දේවල් වල විපාක තියෙනවා. අත්ති හුතං අර විදිහට යාග හෝම ආදී වශයෙන් කරන දේවල් හෝ එහෙම නැත්නම් දෙවියන් පිදීම් ආදී වශයෙන් කරන දේවල් වල හෝ යම් කිසි විපාකයක් තියෙනවා යහපතක් තියෙනවා එතකොට මෙතනදී යාග හෝම කියලා කියන්නේ බිලි පූජා කරන එක පිළිබඳව නෙමෙයි ධාර්මිකව කරන පුද පූජා පිළිබඳව එතකොට දැන් බුදුදහමේ දැක්වෙනවා පූජා ක්‍රම තුනක් අනුකම්පා බුද්ධියෙන් එහෙම නැත්නම් දානය තුන් ආකාරයකින් දක්වනවා අනුකම්පා බුද්ධියෙන් දීම අනුග්‍රහ බුද්ධියෙන් දීම සහ පූජා බුද්ධියෙන් දීම අනුකම්පා බුද්ධියෙන් දෙනවා කියලා කියන්නේ දුගී මගී යාචකාදීන්ට අසරණේකට නැති බැරි කෙනෙකුට ඊළඟට ගම් වතුරට අහු වෙලා නාය ගිහිල්ලා සුලි සුලඟට අහු වෙලා මේ වගේ නොයෙක් දේවල් වලින් තමන් සන්තක සම්පත අනපේක්ෂිත අවස්ථාවක විනාශ වුණු එහෙම විනාශ වෙලා අසරණ වුණු ඒ වගේ අයට අපි අනුකම්පාවෙන් දෙනවා ඒක බුදුදහමේ පෙන්වන එක්තරා දාන ක්‍රමයක් ඊළඟට අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා කියලා කියන්නේ තව කෙනෙක් කරගෙන යන හොඳ දෙයක්. සමාජ සේවයක්, සාසනික සේවයක් දැකලා මේ යහපත් ක්‍රියාව ඉදිරියට පවත්වාගෙන යන්නට නම් අපි උදව් කරන්න ඕන. අපි සහාය වෙන්න ඕන. මේක තනියම කරගෙන යන්න බෑ. ඒ නිසා අපිත් මේකට උදව් කරමු, සහාය වෙමු කියන අර්ථයෙන් අර කරගෙන යන සත්කාරය ඉදිරියට පවත්වාගෙන යන්නට උපකාර කරනවා නම් ඒක හඳුන්වනවා අනුග්‍රහ බුද්ධි. ඒක ඒ යහපත් ක්‍රියාව පවත්වාගෙන යන්නට අනුග්‍රහයක් වෙනවා. ඊළඟට පූජා බුද්ධියෙන් දෙනවා කියලා කියන්නේ ගුණය සලකාගෙන, සීලය සලකාගෙන, ඥානය සලකාගෙන. ඒ ගුණයට, ඥානයට, සීලයට ගරු කිරීමක් පූජා කිරීමක් හැටියට කරන පූජාව. දැන් මේ ක්‍රම තුනටම අපට කරන්නට පුළුවන් පූජාවක්. ඒ ක්‍රම තුනටම කරන පූජාවන්ගේ වටිනාකමක් තියෙනවා. මොකක්ද වටිනාකම? අනුකම්පාවෙන් අපි යම් කෙනෙකුට යමක් දෙනකොට ඒ අනුකම්පාවෙන් දීම හේතු කොටගෙන ඒ තනත්තාට යහපතක් වෙනවා ඒ තනත්තාගේ කුසගිනි නිවෙනවා ඒ තනත්තාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා වගේම ඒන් ලැබෙන කුසල විපාකයෙන් Tamanටත් සසර ගමනේ අවශ්‍ය මොහොතේ සම්පත් ලැබෙන්නට එය හේතුවක් වෙනවා ඒ වගේම කරුණා මෛත්‍රිය අපේ සිත සතන් තුළ වැඩෙන්නට ඒක හේතුවක් වෙනවා එතකොට තමන්ගේ මනසේ ಗುಣ වැඩෙනවා, ලබන කෙනාට යහපතක් වෙනවා, සාංශාරික වශයෙන් තමන්ට සැප විපාකයක් ලැබෙනවා. එතකොට මෙන්න මේ දේ හරියට තේරුම් අරගෙන අපි අනුකම්පාවෙන් දෙනවා. එතකොට ඒක ඒ ඒ දීමෙහි යහපතක් තියනවා කියන බව හරියට තේරුම් ගන්නට පුළුවන් නම් ඒක ලෞකික සම්මාදිටියක් ඒක ලෝකයේ තුල හොඳින් පවතින. Tamanට ලෝකයේ තුල හොඳින් පවතින්නට අන් අය ලෝකයේ තුල හොඳින් පවත්වා ගන්නට අපට උපකාර නැවැත්ම සඳහා නෙමෙයි පැවැත්ම සඳහා අපට උපකාර වෙනවා තමන්ගේ යහපැවැත්මට අන් අයගේ යහපැවැත්මට තමන්ගේ ಗುಣ දියුණු කර ගැනීමට ඒක උපකාර ඒ නිසා ඒ අනුකම්පා බුද්ධිය ඵලදායක එතකොට අනුග්‍රහ බුද්ධියෙන් දෙන තැනදී තව කෙනෙක් කරන යහපත් ක්‍රියාවක් ඒක පුද්ගලයෙක් වෙන්නට පුළුවන් පිරිසක් වෙන්නට පුළුවන් ඒ අය විසින් කරගෙන යන ඒ සත්කාරයන් අපි දකිනවා ඒවේ වටිනාකම දකිනවා හැබැයි ඒක දිගින් දිගට පවත්වාගෙන යන්නට නම් අපේ අනුග්‍රහය තවත් අයගේ අනුග්‍රහය ලැබිය යුතුයි එතකොට ඒ සත්කාරයේ යහපත් කටයුත්ත දිගට පවත්වාගෙන යන්නට උපකාර කිරීමක් හැටියට අපට පුළුවන් නම් අර විදිහට යමක් පරිත්‍යාග කරන්නට උදව් කරන්නට ඒක හඳුන්වනවා අනුග්‍රහ බුද්ධියෙන් දීමයි කියන්නේ. එතකොට අනුග්‍රහ බුද්ධියෙන් දීමේ වටිනාකම තමයි සමාජයේ කරගෙන යන සුබ සාධන කටයුතු සත්ක්‍රියාවන් දිගු කාලයක් පවත්වාගෙන යන්නට ඒක උපකාරයක්. ඒ වගේම ඒ හොඳ දේ අගය කිරීම තුළින් Taman තුල සත්පුරුෂකම වැඩෙනවා. සසර ගමනේදී Tamanටත් ඒ ක්‍රියාව හේතු කොටගෙන යහපත් කටයුත්තක් ආරම්භ කරපු තැනදී ඒ සඳහා අන් අයගේ අනුග්‍රහය සහයෝගය ලබන්නට ඒ කුසලයේ විශේෂ හේතු වෙනවා. එතකොට අනුග්‍රහ බුද්ධියෙන් දීම තුළ ඒ විදිහේ යහපතක් සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා අනුග්‍රහ බුද්ධියෙන් දීම අර්ථ සම්පන්නයි. ඒකේ යම්කිසි යහපතක් තියෙනවා. යහපත් ප්‍රතිඵලයක් තියෙනවා කියලා නුවණින් බුද්ධිමත්ව තේරුම් ගැනීම. ඊළඟට පූජා බුද්ධියෙන් යමක් දුන්නහම පූජා බුද්ධියෙන් දෙනවා කියලා කියන්නේ සීලය, ගුණය, ඥානය අගේ කරලා එයට ගරු කිරීමක් හැටියට. එතකොට සීලය, ගුණය, ඥානය අපි අගේ කරනවා නම් ගරු කරනවා නම් ඒ තුලින් අපේ මනසේ ගුණගරුක භාවයක් ඇති වෙනවා ප්‍රඥාගරුක භාවයක් ඇති වෙනවා. ඒ තමන්ගේ මනසේ ගුණ වැඩෙන්නට හේතු වෙනවා. ඒ වගේම අන් අයට ආදර්ශයක් වෙනවා මඟ පෙන්වීමක් වෙනවා සමාජය තුල ಗುಣ අවදි කරන්නට ಗುಣ දියුණු කරන්නට ඒක යම්කිසි අනුග්‍රහයක් වෙනවා එතකොට අන්න ඒ විදිහට ඒ පූජා බුද්ධියෙන් දීමෙහිත් වටිනාකමක් තියෙනවා කියන බව හරියට දැන ගැනීම දැනගෙන දෙනවා නම් දැනගෙන කටයුතු කරනවා නම් එතකොට අත්තිදින්න ඒ දෙන දෙහි විපාක තියනවා කියන ඊළඟට එතකොට අර විදිහට පූජා බුද්ධියෙන් දෙන දේ අනුකම්පා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් පූජා බුද්ධියෙන් ආදී වශයෙන් මේ දෙන දේවල් වලදී අපට ඒකෙන් යහපතක් තියෙනවා. ඒ කියන්නේ Tamanටත් යහපතක් තියෙනවා, අනුන්ටත් යහපතක් තියෙනවා, සසර පැවැත්මට ඒකෙන් යහපතක් තියෙනවා. ඒ කාරණා හරියට නොනින් තේරුම් අරගෙන කටයුතු කිරීම අත්තිදින්න. ඊළඟට අර එතකොට සල්ප වශයෙන් දීම හෝ මහා පූජා වශයෙන් කිරීම කියන මේ හැමතැනකදී දැන් මේ කාරණේ හරියට තේරුම් ගන්න බෞද්ධෝ කියන හැම දෙනාමත් මේ කාරණා හරියට තේරුම් අරන් තියනවද නැද්ද කියලා සමහර විට ගැටලු මතුවෙනවා. ඒ මොකක් නිසාද? අපි දකිනවා යම් යම් අවස්ථාවලදී දැන් බුද්ධ පූජාවක් තිබ්බොත් චෛත්‍ය පූජාවක් බෝධි පූජාවක් හැටියට අපි කරන්නේ බුද්ධ පූජාවක්නේ. එතකොට එහෙම කටයුත්තක් කළාම සමහර අය බෞද්ධයෝ සමහරලාට විවේචනය කරන අවස්ථා අපි දකිනවා. අපරාධ මේ මෙච්චර නාස්ති කරන්නේ. ඉතින් මේ මේ මුදලෙන් කොච්චර අසරණ මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන්ද? දුප්පතුන්ට කොච්චර සලකන්න පුළුවන්ද? නැතිබරියට ගියක් දොරක් හදලා දෙන්න පුළුවන් නේද? අන්න ඒ විදිහට කල්පනා කරනවා. ඒතර ඇයි අර පූජා මුක්තියෙන් දීම කියන එක එච්චර අර්ථයක් දකින්නේ අනුකම්පා බුද්ධියෙන් දීමෙහි වටිනාකම දකිනවා හැබැයි පූජා බුද්ධියෙන් දීමෙහි වටිනාකම එතනදී දකින්න පූජා බුද්ධියෙන් දෙනවා නම් පුද්ගලයෙකුට දෙන්නට ඕන වගේ අදහසක් තමයි තියෙන්නේ. ඒතර පුද්ගලයෙක් නැති තැන බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. එතකොට උන්වහන්සේගේ ගුණ සිහි කරලා අපිට පූජාවක් කරන්නට බැරිද? ඒක අර්ථ ශුන්‍යද? ඒතර මේ විදිහට කල්පනා කරලා බලනකොට සමහර කෙනෙක් තුල බෞද්ධ වුණත් ඒ අය අර අත්ති දින්නා දුන්දේහි විපාක ඇත කියන මේ සම්මා දිට්ඨිය පිළිබඳ පැහැදිලි වැටහීමක් තියනවායි කියලා කියන්න පුළුවන් කමක් එතකොට යම් යම් අවස්ථාවලදී දීම අගය කරනවා දීම ගරු කරනවා නමුත් සමහර තැන්වලදී ඒ දීම ප්‍රතික්ෂේප කරන්නේ මොකක් නිසාද? ඒකේ වටිනාකම තේරුම් ගන්නට නොහැකි නිසා. දැන් මේකෙන් අදහස් කරන්නේ තව කෙනෙක් අඥානව කරන හැම දෙයක්ම අපි අනුමත කරන්න ඕන කියන එක නෙමෙයි. අනිත් අය දුරදිග කල්පනා කරන්නේ නැතුව ගතානිගතිකව රැවටිලා වංචනිකයන්ට හසු වෙලා කරන සෑම ක්‍රියාවක්ම අපි අනුමත කරන්න ඕන ඒ වගේ කරන්නට ඕන කියන කාරණේ නෙමෙයි. එතකොට මේ කටයුත්ත කරන්නේ මොන පදනමේද? ඒ චේතනාවට අනුව දැන් බුදුදහමේ අපට දේවල් තේරුම් ගන්නට ක්‍රම දෙකක් පැහැදිලි කරනවානේ. චේතනාව මොකද්ද? ඒ චේතනාවෙන් කරන ක්‍රියාවෙන් ලෝකෙට සිද්ධ වෙන ඵලය කුමක්ද? එතකොට මේ දෙපැත්ත අපට හරියට සලකා ගන්නට පුළුවන් නම් ඒතනත්තාට ඒ තුලින් නිවැරදි චේතනාවක් ඇති වෙනවා නම් ඒ නිවැරදි චේතනාව හේතු කොටගෙන ඒන් සිද්ධ කර ලෝකෙට සිදුවෙන නිවැරදි ඵලය හේතු කොටගෙන ඒ පුද්ගලයාට යහපතක් සිද්ධ වෙනවා Tamanටත් ලෝකෙටත් යහපතක් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට අපට කාරණේ විග්‍රහ කරගන්නට පුළුවන් නම් තමයි ඒ අපි දින්නම් කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය අපි තුල ගොඩනගන්නේ. දැන් වර්තමානයේ අපි දකිනවා බෞද්ධ බොහෝ දෙනා තරුණ වයස්වල අය යම් යම් අර निराගමික සංකල්ප ඇතිව කටයුතු කරන අවස්ථා ඇත්තටම निराගමික කියලා විදේශ රටවල ක්‍රියාත්මක වෙන්නේ අර දේවවාදී ආගම්වල තරම් වැදගත්කමක් නැහැ කියලා දකින අය ඒවයින් බැහැර වෙලා මේ අපි අමුතුවෙන් ආයේ දෙවියන් යදින්න දෙවියන් වඳින්න ගියේ නැති වුණාට අපි වැරදි කරන්නේ නැතුව හොඳ වැඩ කරගෙන යහපත්ව මනුෂ්‍ය ධර්ම ඇතුව ඉන්නවා නම් ඒක වටිනවා ඒක ප්‍රයෝජනයි ඒක ප්‍රමාණවත් කියලා හිතන පිරිසක් සැකසෙනවා. එතකොට ඒගොල්ලෝ එහෙම සැකසෙන්නට යම්කිසි පදනමක් තියෙනවා. ඒගොල්ලන්ට මේ භෞතික විද්‍යාව, නවීන විද්‍යාව දියුණු වෙන්න දියුණු වෙන්න ලෝකේ ස්වභාවය පිළිබඳව විද්‍යාත්මක අර්ථකථන එනකොට එතකොට දෙවියන් මේ ලෝකය මැව්වාය කියන විදිහේ කතාවකට ඒගොල්ලන්ගේ මනස එකඟ වෙන්නේ නැහැ. ඊළඟට ඒ සමහර දේවාදී ආගම්වල කරන ප්‍රකාශන අපේ දෙවියන් විතරයි ශ්‍රේෂ්ඨ අනිත් අය කියන දේ මුලාවක් එහෙම නැත්නම් තමන්ගේ ආගම වෙනුවෙන් මිනී මරන්න පුළුවන් ඝාතනය කරන්න පුළුවන් ඒ වගේ ප්‍රකාශනවල තියෙන සාවද්‍යතාවය වැටහෙනකොට තමයි ඒගොල්ලෝ ආගමෙන් බැහැර වෙලා ඊට වඩා අපි manussකම් නැතුව වරදින් නිදිලා හොඳ දේ කරගෙන ඉන්නවා නම් ඒක ප්‍රමාණවත් කියන ආකල්පයකට එන්නේ හැබැයි බෞද්ධ මූලයක් ඇති බෞද්ධ පදනමක බෞද්ධ පවුලක ඉපදිච්ච අය નિરાගමික වෙනවා කියලා කියන්නේ එහෙම පදනමත නෙමෙයි ඒ අය අර රැල්ලට යන විදිහට අර ආකල්පත් එක්කලා ගිහිල්ලා ඒගොල්ලොත් යම්කිසි දෘෂ්ටියකට එළඹෙනවා හැබැයි ඒ අය අර දැන් වෙනත් රටවල નિરાගමික කියන අයට මොකුත් ආගමකට සම්බන්ධයක් නැහැ. ඒගොල්ලෝ සුචරිතය අගය කරමින් කටයුතු කරනවා. හැබැයි බෞද්ධ මූලයකින් එන අය નિરાගමික කියන මානසික தത്വයට වැටුනහම ඒගොල්ලන්ගේ ප්‍රකට වෙන දේ තමයි ආගමක් අදහන් නැති බව නෙමේ බුදුදහමට ගරහන බව බුදුදහමට නිග්‍රහ කරන බව බුදුදහමේ කියවෙන දේවල් විවේචනය කරන බව එතකොට බුදුදහමේ කියවෙන දේවල් විවේචනය කරන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. හැබැයි එහෙම කරන්නේ මොන පදනම තුලද? එතකොට Tamanට මේ කියන ලෞකික සම්මාදිට්ඨියවත් තියනවද කියන කාරණේ අපි ටිකක් සිහිබුද්ධියෙන් බලන්නට ඕන. ඊළඟට අනිත් එක තමයි දැන් අද කාලේ හුඟක් ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ වගේම විවිධ දේශනා කරන ධර්ම දේශනාම කරන ගිහි අය ඉන්නවා. ඉතින් මේ සියල්ලක් අන්තර්ජාලයේ තියෙනවා. එතකොට මේ දේශනා අහනකොට ඒ කතා කරන ස්වාමින් වහන්සේලා හෝ ගිහි කෙනෙක් හෝ අඩුතරමින් මේ විදිහට දුන් දේහි විපාක තියනවා කියන තැනවත් පිළිගන්නේ නැත්තම් ඊළඟට අත්ති ඉමං ලෝකං අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ මේ ලෝකයේ තියෙනවා පරලෝකයේ තියෙනවා ඒ කියන්නේ හේතුඵල වශයෙන් ගත්තාම මෙලව කියලා දෙයක් නාම රූප වශයෙන් ක්‍රියාත්මක වෙනවා පරලෝකය කියලා මෙතනින් ගිලිහුනහම වෙනත් පරලෝකය කියලා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවා එතකොට මේ ටිකවත් අඩුතරමින් තේරුම් ගන්නට පැහැදිලිව සම්මාදිට්ඨියක් නැතිනම් ඒ ගිහියෙක් වුණත් ඒ පැවිද්දෙක් වුණත් ඒ බඳු කෙනෙකුගෙන් අපිට මේ ශාසනය පවතින්නට නිර්වාණ මාර්ගය පිළිබඳව වටහා ගන්නට සුදුසු දහමක් අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය සරලයි වගේ තේරුණාට ඒ සරල කාරණා අපි පරිස්සමින් හරියට විග්‍රහ කරගත්තාම අපටත් අපි ඉන්නේ සම්මා දිට්ඨියද මිච්ඡා දිට්ඨියද කියලා තේරුම් ගන්නට පුළුවන්. අනිත් අය කියා දෙන කාරණාත් සැබෑ සම්මා දිට්ඨියද එහෙම නැත්නම් එතන පටලැවිල්ලක්ද තියෙන්නේ කියලා අපිට වටහා ගන්නට ඒකෙන් ලොකු උපකාරයක් ලැබෙනවා. එතකොට මූලික කාරණා තුන අපි දැන් මේ කතා කරන්නේ අත්ති දින්නම් අත්ති ඉට්ටම් අත්ති හුතක්. එතකොට මේ හුත කියලා කිව්වේ අර විදිහට අර යාග හෝම ආදී. එතකොට යාග හෝම ආදී කියලා කියන්නේ මේ බිලි පූජා කියන එක නෙමෙයි. දෙවියන් අරමුණු කරගෙන ආදී කරන පුද පූජා. එතකොට ඒවාෙහිත් වටිනාකමක් තියෙනවා. මොකද්ද වටිනාකම? මේ කතා කරන්නේ ලෞකික ජීවිතය ගැනනේ. එතකොට මේ ලෞකික ජීවිතේ පවතින්නේ හුදකලාව නෙමෙයි. අනිත් අයගේ සහයෝගයත් එක්කලා. උදාහරණයක් හැටියට දැන් බුදුදහමේ පිළිගන්නවා දෙවියෝ කියලා සත්ව කොටාසයක් ඉන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් උන්වහන්සේගේ කාලසටහනේ දෙවියන්ට වෙනම කොටසක් වෙන් කරලා තිබ්බා. දෙවි දේවතාවෝ ඇවිදින් බුදුරජාණන් වහන්සේගෙන් දහම් අහලා තියෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලාගෙන් යම් යම් ප්‍රශ්න අහලා තියෙනවා. දෙවියන්ට දෙසූ දහම් කොටස වෙනම තියෙනවා. එතකොට මේ ඔක්කොම බැලුවෙන් පස්සේ අපි පිළිගන්නවා දිව්‍ය ලෝකය කියලා එකක් තියෙනවා. එතකොට ඒ ලෝකෙත් සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ ඉන්නවා. මනුස්ස ලෝකෙන් යන අයම. එතකොට එහෙත් ඉන්නවා සම්මිය දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික අය. ඒතර මේ අයගෙන් සහ manuss ලෝකේ ජීවත් වෙන අය අතර යම් යම් ඥාති සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා ගොඩනැගෙනවා. ඒ ගොඩනැගෙන ස්වභාවය මත දැන් manuss ලෝකේ ගිහියෙකු ගිහියෙකුට උදව් කරනවා වගේම පැවිද්දන් ගිහියන්ට උදව් කරනවා ගිහියන් පැවිද්දන්ට උදව් කරනවා ඊළඟට එක් එක් නිලතල දරනායකගේ සහයෝගයත් අපට ඕන වෙනවා උදාහරණයක් හැටියට දැන් නීතිමය කටයුත්තකදී අපට පොලිසිය උසාවියේ නීතිඥවරුන්ගේ සහයෝගය ඕන ඒකට දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා හරියන්නේ නැහැ එතකොට ඒකෙදි අපිට ඒ නීතිමය සහාය ගන්නට ඒ අය අසුරු කරන්නට වෙනවා ඊළඟට අපිට ලෙඩක් දුකක් හැදුණන් පස්සේ අපිට නීතිඥ ළඟට ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට අපි වෛද්‍යවරයෙකුගේ සහාය ගන්නට වෙනවා. ඊළඟට අපිට දහම් කරුණක් දැනගන්නට ඕන වෙනකොට ධර්මය දන්නා භික්ෂුන් වහන්සේ නමක් හෝ ධර්මය දන්නා කෙනෙකුගේ සහයෝගය අපට ගන්නට අවශ්‍ය වෙනවා. ඒ කුමක් සඳහාද? ඒ කාර්ය සඳහා විචක්ෂණ කෙනෙකුගේ සහයෝගය අපට ඒ කටයුත්තේදී අවශ්‍ය වෙනවා. ඒ ලෞකික ජීවිතය සාර්ථකව පවත්වා දැන් එතකොට පොලිසිය උසාවියේ නීතිඥයින්ගේ සහාය ගත්තයි කියලා තෙරුවන් සරණට බාධාවක් වෙන්නේ නැහැනේ. ඊළඟට වෛද්‍යවරයෙකුගේ සහාය ගත්තයි කියලා මේ මේ තැනත්තා දැන් මේ තෙරුවන් සරණ ගිහින් ඉඳද්දි මේ දොස්තරවරු හොය හොයා යන්නේ මොකටද? දැන් මේ තැනත්තා මේ තෙරුවන් සරණ ගිහින් ඉඳද්දි මේ නීතිඥයෝ හොය හොයා පොලිසි ගානේ පොලිසිය හොය හොයා යන්නේ මොකටද? එහෙම අපි කවුරුවත් කතා කරන්නේ ඒ නීති ගැටලුව නීතියෙන් විසඳ ගන්නට ඕන, සෞඛ්‍ය ගැටලුව වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්නට ඕන, දහම් ගැටලුව පැවිද්දාගෙන් හෝ ධර්මයේ දන්න කෙනෙකුගෙන් විසඳා ගන්නට ඕන. ඊළඟට අපට යම් කෙසේ වෙනත් වෙහස මහන්සි වෙලා කරන වැඩ කටයුත්තක් තිබුණොත් එතකොට කය වෙහසලා වැඩ කරන කෙනෙකුගේ සහයෝගය ගන්නට ඕනේ. එතකොට ගෙවල් ගෙවක් හදන්න ගෙවල් බඳින්න තියනවා නම් මේසන් බාසුන් නැහැ කෙනෙකුගේ. එතකොට වඩු වැඩ තියනවා නම් වඩු බාසුන් නැහැ කෙනෙක්. එතකොට මේ විෂය දන්නා කෙනෙකුගේ සහයෝගය අපි එතනට ගන්න. අන්න ඒ වගේ දෙවියන් සහ මිනිසුන් කියන්නේ කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කළ හැකි එබඳු සබදතා තියෙන පිරිසක්. ඒතර මිනිස්සෙයින්ගේ දියුණුව වෙනුවෙන් දෙවියන් කල්යාණ මිත්‍රයන් හැටියට ඇසුරු කරන දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය සැලසෙනවා. එතකොට ඒ බව දන්නා වූ මිනිස්සෙයින් දෙවියන්ට කෘතවේදීව පුද පූජා පවත්වනවා. ඒ වගේම ගරු බොහොමන් කරනවා. ඒකෙන් අදහස් කරන්නේ දෙවියන් තමයි මේ ලෝකය මැව්වේ කියලා දෙවියන් පිළිගන්නවා කියන කතාව නෙමෙයි. අර විදිහට Tamanට යම්කිසි කෙනෙකුගෙන් උපකාරයක් ලැබෙනවා නම් ඒ උපකාරය ලැබෙන කෙනා පිළිබඳව කෘතවේදීව කටයුතු කරනවා. ඒ වගේම දෙවියන් අතර ඉන්නවා සෝවන් වෙච්ච සකෘදාගාමී වුණු අනාගාමී වුණු සමහරට රහත් වුණු අයත් දෙව්ලොව ඉන්නට පුළුවන්. එතකොට ඒ බඳු අයට ඒ අයගේ ಗುಣ සිහි කරලා අපට ඕනනම් ගරු කරන්නට වන්දනා කරන්නට කිසිදු බාධාවක් නැහැ. හරියට යම්කිසි කෙනෙකුගේ ගුණය තේරුම් ගත්තන් පස්සේ ඒ ගුණය අගය කිරීම. ඒ වගේම කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි කල ගුණ දන්නා සත්පුරුෂයෝ ලෝකේ දුර්ලභයි. ඒතර මිනිස්සෙකින් හරි දෙවියෙක්ගෙන් හරි අපිට යම්කිසි සහයෝගයක් උපකාරයක් ලැබෙනවා නම් ඒක කතවේදීව අගය කරන්නට කිසිදු බාධාවක් නැහැ. ඒක සත්පුරුෂකමක්. ඒක මේ තෙරුවන් සරණට බාධාවක් නෙමෙයි. අපි නිතරම කියන කතාවක් තමයි පෞද්ගලිකව මට ඕන නම් පුළුවන් ජේසුස් වහන්සේ වෙනුවෙන් අල්තාරයේ උඩ මට පූජාවක් තියන්නට පුළුවන් මගේ තෙරුවන් සරණට බාධාවක් නොවි. ඇයි ජේසුස් වහන්සේ කියලා කියන්නේ ඊටාම විශිෂ්ට ගුණ තිබුණු මිනිස්සෙක්. මේ සමාජයට යහමඟ පෙන්වන්නට වෑයම් කරපු එක්තරා මිනිස්සෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක් නොවේ කියන එක අපි හොඳාකාරවම අපි දන්නවා. හැබැයි අපි අම්මා තාත්තට ගරු කරනවා නම් අපි වැඩිහිටියෙකුට ගරු කරනවා නම් අපි සීලවන්තයෙකුට ගුණවන්තයෙකුට ගරු කරනවා නම් අපි සමාජ සේවයක් කරපු කෙනෙක්ව අගය කරනවා නම් එතකොට අපි අනගාരിക ධර්මපාලතුමා වගේ කෙනෙක් ගත්තාම එතකොට සමාජයට කරපු සේවයත් එක්කලා අගය කරනවා ගුණ සිහි කරනවා එතකොට ඒ වගේ ජේසුස් වහන්සේ කියලා කියන්නේ මේ සමාජයට යම්කිසි මඟක් පෙන්වන්නට උත්සාහ කරපු යම් ප්‍රමාණයකට සමාජ ශෝධනයක් කරන්නට වෑයම් කරපු කෙනෙක්. එතකොට ඒ පුද්ගලයාගේ මනුෂ්‍ය ගුණය ඒ ඒ කැපකිරීම සිහි කරලා අපිට ගරු කරන්නට පූජාවක් කරන්නට බැරි කමක් නැහැ. එහෙම කලයි කියලා අපේ තෙරුවන් සරණට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. තෙරුවන් සරණට බාධාවක් වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයෙන් පරිබාහිරව අපිට මේ සසරින් මිදීම පිණිස සසරේ විමුක්තිය පිණිස අපි වෙනත් කෙනෙක් පිළිගන්නවා නම් එතනයි තෙරුවන් සරණට බාධකේ වෙන්නේ. ඒතකොට තෙරුවන් අපි සරණ කරගන්නේ නීති ගැටලුව විසඳ ගන්නට නෙමෙයි. ඒකට තමයි පොලිසිය උසාවිය නීතිඥයෝයින්. ඒ වගේම අපි තෙරුවන් සරණ යන්නේ රෝග පීඩා සංසිඳවා ගන්නට නෙවෙයි. ඒකට තමයි වෛද්‍යවරයා ඉන්නේ. බුදුරජාණන් වහන්සේත් අසනීප වුණු අවස්ථාවල උන්වහන්සේත් ජීවක වෛද්‍යවරයාගෙන් ඖෂධ පාවිච්චි කරනවා. එතන උන්වහන්සේ අසනීප වෙච්ච අවස්ථාවලදී ඒ විදිහට ඉතින් වෛද්‍යවරයාගේ පිහිට මේ සහයෝගය ඇයිද ලබාගත්තේ? ඉතින් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නේද? ඒතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන්නේ උන්වහන්සේගේ මනස තුල ඇති වෙන පරිවර්තනය. හැබැයි මේ කය සැකසීලා තියෙන්නේ වාපිත්සෙම් වලින්, ලේමස් නහර වලින්. එතකොට මේවැ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන වෙනස්කම් උන්වහන්සේට චිත්ත ශක්තියෙන්, සමාධි බලයෙන්, චිත්ත අධිෂ්ඨානයෙන් මැඩ පවත්වන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. හැබැයි ඒක සරලව අර ඇතිවෙන තුන්දොස්වල විෂමත්වයක් අපිට ඒවා සමනය කරන්නට සුදුසු ඖෂධයක් ගත්තාම ඒක සමනය වෙනවා. ඒක සාමාන්‍ය කාරණයක්. එතකොට එහෙම කර ගැනීම අර අවබෝධයට හෝ තෙරුවන් සරණට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. එහෙමනම් යම් කිසි කෙනෙක් අපට උදව්වක් කළා යම් කිසි කෙනෙකුගෙන් අපට කල්යාණ මිත්‍ර සහයෝගයක් ලැබෙනවා ඒක කෘතවේදීව අගය කිරීම කියන එක මොනම අවස්ථාවකවත් තෙරුවන් සරණට පටහැනි කාරණයක් නෙමෙයි. හැබැයි යම් කිසි කෙනෙක් ඒ දෙවියන්ගෙන් සියල්ල කරවා ගන්නට කියලා මුලා වෙනවා අපි හිතමු යම් කිසි දේශපාලනඥයෙක්ගෙන් මේ දේ කරගන්න පුළුවන් කියලා සියල්ල දේශපාලනඥයාගෙන් කරගන්නට මුලා වෙලා ඒ පසුපසම යනවනම් ඒක අගතිගාමීවා එතකොට මට වෛද්‍යවරයාගෙන් සියල්ල කරගන්න පුළුවන් මට පොලිසියෙන් නීතිඥයාගෙන් සියල්ල කරගන්න පුළුවන් මට හාමුදුරුවන්ගෙන් සියල්ල කරගන්න පුළුවන් මට ගිහියගෙන් සියල්ල කරගන්න පුළුවන් කියලා හිතනවා එතන තියෙන්නේ මුලාව. මට ජ්‍යොතිෂයෙන් සියල්ල කරගන්න පුළුවන්. එහෙම හිතනවා එතන තියෙන්නේ මුලාව. තව සමතුලිතව අපි පුද්ගලයන්ගේ වටිනාකම තේරුම් ගන්නට ඕන, ඒ අයගේ ගුණය තේරුම් ගන්නට ඕන, ඒ වගේම ඒ ගුණය අගය කිරීමේ වටිනාකම. දැන් යම්කිසි කෙනෙක්ගෙන් අපට උපකාරයක් ලැබුණාම ඒ උපකාරය අගය කළ යුත්තේ කතඤ්ඤෝ කත වේදී. ඒ කළ ගුණය දන්නා බව කළ ගුණය ප්‍රකට කරන බව දැන් Taman දැනගන්නටත් ඕන අහවලාගෙන් මට මේ විදිහේ උපකාරයක් ලැබුණා කියලා. ඒ විදිහ ඒ වගේ මේක ප්‍රකට කරන්නත් ඕන. ප්‍රකට කරනවා කියලා කියන්නේ දැන් අපි යම් උත්සව පවත්වනවා. උත්සව පවත්වලා අනිත් අයට තනතුරු දෙනවා. ඊළඟට ඒ අයට බොහොමන් පවත්වනවා. ඒ අයගේ ಗುಣ අගය කරනවා. මොකටද මේ? ඉතින් ඒවෙන් වැඩක් තියෙන නිකන් මුදල් නාස්ති කිරීමක් නෙමෙයිද? නිකම් මේ මමත්වයේ ගොඩනැගීමක් විතරක් නෙමෙයිද? නෑ ඒවා එහෙම කියන්නට පුළුවන් කමක් නෑ. ලෞකික සම්මාදිට්ඨිය ගැන අපි කතා කරනකොට මේ ලෝකය පවතින ක්‍රමයක් තියෙනවා. ලෝකේ පවතින ක්‍රමයක් වෙනවා. දැන් සිගාලෝවාද සූත්‍රයේදී පින්නතුන්ට මතක ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමි පුරුෂයෙකුගේ යුතුයකම් අතර ඒ කියන්නේ ස්වාමි පුරුෂයෙක් බිරිඳ වෙනුවෙන් කරන්නට ඕන යුතුයකම් අතර විටින් විට ඒ බිරිඳ කැමති අලංකාර ආදිය අරගෙන දිය යුතුයි. ඒ ඒ සැමියා විසින් බිරිඳට සංග්‍රහ කළ යුතු එකාක. එතකොට දැන් නිවන් දකින්නට මඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ එතකොට නෛෂ්කාම්‍ය කාමයන්ගෙන් නික්මීම ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ අත්හැරීම පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ එතකොට මේ ලෞකික දේවල් වල තියෙන નિસරු බව ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ අතනදි දේශනා කරනවා ස්වාමියා විසින් තමන්ගේ බිරිඳට විටින් විට කලින් කලට අර විදිහට අලංකාර අරන් දේව අලංකාර කියලා කියන්නේ ඇඳුම් ආයිත්තම් මාලවලලු ආදී ඒ බිරිඳ කැමති දේවල් විටින් විට අරගෙන දෙන්නට ඕන. එතකොට මේ මොකද්ද? කෙලෙස් නසන්නට තමයි යන්නේ නිවන් දකින්නට තමයි යන්නේ හැබැයි ඒකේ යම් ප්‍රයෝගීතාවයක් තියෙනවා පවුලක් හැටියට අමුසැමියන් හැටියට එක්ක සමගි සම්පන්නව ජීවත් වෙන්න ඔවුන්ගේ ආදරය සෙනෙහස ප්‍රකාශ කරන්න ඒකට යම්කිසි මාධ්‍යයක් එතන සැකසෙනවා. එතකොට ඒක මුදල් නාස්ති කිරීමක් හැටියට නෙමෙයි ධර්මයේ දකින්නේ. ඒක පෞල් සංස්ථාවේ අත්‍යවශ්‍ය ගුණාංගයක් හැටියට. සැමියෙකුගෙන් වෙන්න ඕන යුතුයකමක් හැටියට. එතකොට අපි දැන් නිවන් දකින්න යන්නේ අපි දැන් කෙලෙස් නසන්න යන්නේ කියලා අර මොකක්වත් බිරිඳ ගැන සැමියා ගැන නොසලකා කටයුතු කරන්නට යනවා ඒ ජීවිතයේ ලෞකික වශයෙන් નિවරදිව නඩත්තු වෙන්නේ නැහැ. පවතින්නේ නැහැ. ශක්තිමත් වෙන්නේ. එතකොට අපි දැන් මේ වෑයම් කරන්නේ කෙලෙස් නසන්නට තමයි. අපි මේ වෑයම් කරන්නේ නිවන් දකින්නට තමයි. හැබැයි නිවන් දකින්නට යන ගමනේදී නැවැත්ම සඳහා යන ගමනේදී පැවැත්ම රඳා පවතින්නේ මොන මොන සාධක මතද කියලත් අපිට යම්කිසි වැටහීමක් තියෙනවා. ඒ පැවැත්ම රඳා පවතින සාධක ටික අපෙන් ගිලිහුනොත් එහෙම ඒතනත්තට ලෞකික සම්මාදිට්ඨිය නැහැ. එතකොට ලෞකික සම්මාදිට්ඨියවත් නැති කෙනෙක් කොහොමද ලෝකෝත්තර සම්මාදිට්ඨියක් උපදවන්නට ක්‍රියා කරන්නේ? ඒකයි මම කිව්වේ මේ මේ කියන කාරණා 10 හරීම සරල අපි දන්න සුළු දේවල් වගේ හිතුණට මෙතන තියෙන ධර්මතාවය හරීම ගැඹුරු දහමක් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ පැවැත්ම පිළිබඳව સિદ્ધාන්තය පැවැත්ම පිළිබඳ හේතුඵල ක්‍රියාවලිය හරියට හඳුනාගෙන කටයුතු කිරීම අර මීට පෙර අපි දේශනා පෙළක් කළා ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියන ගාථාවෙන් අන්තර්ජාලයේ තියෙනවා මේ දේශනා ටික. එතකොට එහිදී අපි පැහැදිලි කළේ සමහර අය මම දහම ඇසුරු කරලත් මට ඒකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? මොකක් නිසාද එහෙම වෙන්නේ? ඒකට කරුණු දෙකක් අපි පැහැදිලි කළා. එකක් තමයි දහම් න්‍යාය හරියට තේරුම් නොගැනීම අනිත් එක තමයි දහම පුහුණු කිරීම පිළිබඳව ගැටලු. දහම පුහුණු කිරීම පිළිබඳ ගැටලු කියලා කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් එක මහත්මයෙක් මා සමග කිව්වා ස්වාමින් වහන්සේ මම හෝටලයක් කරගෙන යනවා මගේ හෝටලේ එන්න එන්න පිරිහෙනවා බුදුහාමුදුරුවෝ එපා කියපු දේවල් විකුණන හෝටල් තියෙනවා ඒවා එන්න එන්න දියුණු වෙනවා මොනවද මාංශ වෙළඳාම සත්ව වෙළඳාම අවියාවුද වෙළඳාම මත්ද්‍රව්‍ය වෙළඳාම විස වෙළඳාම එතකොට මේවා කරන්න එපා කිව්වනේ එතකොට ඒවා විකුණන හෝටල් තියෙනවා ඒ කියන්නේ කෑමට අමතරව අරවත් අනිත් පැත්තෙන් පවත්වාගෙන යනවා එතකොට ඒ හෝටල් එන්න එන්න දියුණු වෙනවා මම ධාර්මිකව මගේ හෝටලේ කරගෙන යනවා එන්න එන්න පිරිහිනවා. ඒතර මම එහා ඔබතුමාගේ හෝටලේ මොනවද විකුණන්නේ? මම හඳුරන්නේ ভেජිටේරියන් ෆුඩ්. එතකොට එළවලු කෑම තමයි මම විකුණන්නේ. පස්සේ මම ඇහුවා එළවලු කෑම විකුණනකොට අද සමාජයේ ඒවට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඇයි ඔබතුමාගේ හෝටලේ ඒ தත්ත්වයටපත් උනේ කියලා මම ඇහුවා ඔබතුමාගේ හෝටලේ ගැන අනිත් අයට දැනගන්න ටිකක් හොඳ ලස්සන බෝඩ් එකක් දාලා තියනවාද මේ අසවල් හෝටලේ කියලා පේන්න ඊට පස්සේ කිව්වා හාමුදුරනේ ගමේ හෝටලේනේ කවුරුත් දන්නවනේ අය බෝඩ් එකකට වියදම් කරන දෙයක් නැහැ ඒ කියන්නේ බෝඩ් එකක් නැහැ ඊට පස්සේ මම ඇහුවා දැන් ඔබතුමාගේ හෝටලේ ඉන්නවද හොඳට රසට ඔය එළවලු කෑම මේ මිනිස්සු කැමති වෙන හැටියට හොඳට රසවත් විදිහට ඒකේ ගුණයක් රැකෙන හැටියට රසයත් සුවඳක් තියෙන හැටියට හොඳට උයන්න දක්ෂ කෝකියෙක් ඉන්නවා. ඊට පස්සේ කිව්වා හම්දුනේ ඉතින් ඉස්සර ඉඳන් හිටපු කෝකියා තමයි ඉන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මම ඇහුවා දැන් ඔබතුමාගේ හෝටලේට වැඩි පිරිසක් ආවහම ඒ පිරිසට ඉක්මනින් සේවා සපයන්න හොඳ දක්ෂ සේවක මණ්ඩලයක් ඉන්නවා. හාමුදුරනේ ඉතින් සෙන ගේන්නේ නැතුව ආයෙත් සේවක මණ්ඩලයක් තව අරකට මොනව කරන්නද? ඒගොල්ලන්ට padi ගෙවන්නේ කොහොමද? <laughs> ඒ කියන්නේ බෝඩ් එකක් නැහැ. හරියට උයලා දෙන්න පුළුවන් දක්ෂ කෝකියෙක් නැහැ. එතකොට හොඳ සේවක පිරිසක් නැහැ. දැන් එතකොට මේ හෝටලේට මිනිස්සු එන්න ඕන මොකටද? එතකොට ඔහු බලාපොරොත්තු වෙනවා මම පන්සිල් රකින්නවා මම මස් මාළු විකුණන්නේ නැහැ. එතකොට මම මේ ভেජිටේරියන් ෆුඩ් විතරයි විකුණන්නේ. මම වසවිස වෙළඳාම් කරන්නේ මම මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන්නේ. ඒ නිසා මගේ හෝටලයට එන්න දැන් එතකොට එහෙමනම් ඔහුගේ හෝටලයට යන්න ඕන. අපි ලුණුයි බතුයි හරි කාලා එමු. අපි හරි උයාගෙන බෙදාගෙන කාලා එමු. ඇයි මේ මුදලාලි පන්සිල් රකින්න නොකල යුතු වෙළඳාම් නොකරන ධාර්මික සත්පුරුෂේ ඒ නිසා අපි මේ හෝටලයට ගිහිල්ලා දෙන දෙයක් කාලා එමු කියලා එහෙම එන්නේ නැහැනේ මිනිස්සු හෝටලයකට. දැන් අතන මොකද්ද ඔහුට මේ තියෙන ප්‍රශ්නේ? මේ ලෝකෝත්තර බව පිළිබඳව කල්පනා කළාට ලෞකික සම්මා දිට්ඨිය නැහැ. මේ ලෝකේ දේවල් පවතින්නේ කොහොමද? ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දේවල් නඩත්තු වෙන්නේ කොහොමද? මේවා අපි පවත්වාගෙන යා යුත්තේ කොහොමද කියන ලෞකික සම්මා දිට්ඨිය එතනටට නැහැ. ඉතින් ඒ වුණාට ධර්මයේ ගැන කතා කරන්න ගියොත් එහෙනම් මහා ගැඹුරු දහම් කරුණු කතා කරනවා. කතා කරලා සමහර වෙලාවට දැන් මේ නිවන් දකින්න ඔන්න මෙන්න වගේ සමහර වෙලාවට අදහස් ප්‍රකාශ කරනවා. හැබැයි ලෞකික වශයෙන් මේ දේවල් නඩත්තු වෙන පවතින විදිහ පිළිබඳව වැටහීමක් නැත්නම් ඒතනත්තාට නැවැත්ම සඳහා ක්‍රියා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අපි නිතරම සිහිපත් කරන්නේ නැවැත්ම ගැන කතා කරනකොට අත්හැරීම ගැන කතා කරන අතහරින්න ඕන මොනවද පවත්වා ගන්න ඕන මොනවද කියන වැටහීමක් අපිට තියෙන්න ඕන. අත්හරින්නට ඕනකම තියෙන තෘෂ්ණාවයි. කාම බන්ධනයයි. පවත්වන්න ඕන මොනවද? මේ ලෝකේ පවත්වන්නට අවශ්‍ය හැම දෙයක්ම. බිරිඳ, සැමියා, දරුවා, ගේ දොර, ඉඩ කඩම්, යාන වාහන, රැකී ආරක්ෂා, ව්‍යාපාර, තනතුරු එතකොට අර අපි මුලින් කිව්වා වගේ ඇගීම්, පිළිගැනීම්, තානාන්තර ප්‍රධාන මේ හැම එකක්ම අවශ්‍යයි. දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකින් අතර ඒ ඒ ශ්‍රාවකෙන්ට තනතුරු ප්‍රදානය කළා. දැන් සරියුත් මොගලන් දෙනම අග්‍ර ශ්‍රාවක. එතන අග්‍ර ශ්‍රාවක උනේ බුදුරජාණන් වහන්සේක ප්‍රකාශ කළානේ. ඊළඟට ආනන්ද හාමුදුරුව ධර්ම භාණ්ඩාගාරය. එතකොට දැන් උපස්ථායක කියන තනතුර නම් ඉතින් ඒක අවශ්‍ය එකක් නේ. දැන් ධර්ම භාණ්ඩාගාරික කියලා වෙනම නම් කරන්න ඕනද? ඊළඟට සරියුත් හාමුදුරුව ධර්ම සේනාධිපති කියලා වෙනම නම් කරන්න ඕනද? ඇයි එහෙම නම් කළේ? ඇයි එහෙම තනතුරු ප්‍රදානය කළේ? ඒ තනතුරු ප්‍රදානය කළේ ඒ අය සතු ගුණය, ඒ අය සතු කැපකිරීම, ඒ අය සතුව සාංශාරිකව තියෙන විශිෂ්ටත්වය. එතකොට මූණ බලලා ඒගොල්ලන්ට තනතුරු දුන්නත් නෙමෙයි, ඒගොල්ලෝ ඉල්ලලා ගත්තත් නෙමෙයි. යම් කෙනෙක් තුල වටිනාකමක් තියෙනවා ඒක සමාජය තුල ඇගීමට ලක් වෙන්නට ඕනේ. ඒ ඇගීමට ලක් තමයි සමාජයක් හොඳින් පවතින්නේ. එතකොට තව කෙනෙක් අපට උදව්වක් කළා නම් ඒ උදව්ව පිළිබඳව අපි කෘතවේදීව කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි මේ කෘතඥතාවයත් එක්කලා සත්පුරුෂකම් මතුවේන්නේ. පෞල් ජීවිතයක් නඩත්තු කරගන්න ඕන නම් සැමියාට බිරිඳ ගැන බිරිඳට සැමියා ගැන සෙනෙහස ආදරය පවතින්නට ඕන. එතකොට සෙනෙහස ආදරය පවත්වා ගත්තේ. එතකොට එහෙමනම් ඒක නිවනට බාධාවක් කියලා කියන්නට පුළුවන්. සෙනෙහස ආදරය තෘෂ්ණා මූලිකව සරාගී බන්ධනයක් හැටියට පවත්වාගෙන ගියොත් ඒක නිවනට විතර නෙවෙයි පැවැත්මටත් බාධාවක් ඇයි ඒ? ඊට පස්සේ බිරිඳට වෙන කවුරුවත් දිහා බලන්න බෑ වෙන කාත් එක්කවත් කතා කරන්න බෑ ඒ සැමියාට ඊට පස්සේ වෙන කෙනෙක් එක්කලා hina වෙන්න බෑ වෙන කෙනෙක් දිහා බලන්න. ඒ මොකක්ද? අන්න අර මමත්වයෙන් අල්ලාගෙන එතන තියෙන ආදරයට වඩා අනිත් කෙනා පාවිච්චි කරනවා තමන්ගේ කටයුත්ත සඳහා තමන්ගේ අවශ්‍යතා සඳහා අද ගොඩාක් දෙනෙක් ආදරය සෙනෙහස කියලා හඳුනාගන්නේ අන්න එහෙම සරාගී බන්ධනයකින් අත්පත් කර ගැනීම. අන්න ඒකයි අත්හරින්නට ඕන. අන්න ඒකයි දුරු කරන්න ඕන. එවනම් ආදරය සෙනෙහස කොහොමද පවත්වන්නේ? ආදරය සෙනෙහස පැවැත්විය යුතු උත්තරීතර තවත් ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි මෙත්තා මූලික ආදරය සහ ප්‍රඥා මූලික ආදරය. අර රාග නිශ්චිත වූ ආදරය කියන එක ඒක මිනිස් සිත් සමන් තුළ ඇති වෙනවා. ඒක පවතිනවා. ඒක ඇති වෙනවා, ඒක පවතිනවා, ඒක සාමාන්‍ය සත්ව ගතිය. ඒක මේ ප්‍රජාව පැවැත්වීම පිණිස ඇති වෙන සහජ ගුණයක්. ඒක කායික අවශ්‍යතාවයක් එක්කලා මතුවෙන දෙයක්. එතකොට ඒක පවතිනවා. ඒක අපි නුවණින් තේරුම් ගන්න ඕන වෙනවා. හැබැයි ඒ ස්වභාවය මත අපි මනසින් බන්ධනය වෙලා අර කායික ස්වභාවයටම වහල් වෙලා ඒ විදිහට පවතිනවා නම් අපි තුල තියෙන සත්ව ගතියක් විතරයි. දැන් තිරිසන් සත්තු තුලත් ඒ විදිහේ ආදරයක් තියෙනවා. හැබැයි ඊට වඩා එහා ගිය ආදරයක් සෙනෙහසක් තිබුණොත් තමයි මේ මනුෂ්‍ය ජීවිතය ශක්තිමත් වෙන්නේ, උසස් වෙන්නේ. ඉහළට ඔසවා තබන්නට පුළුවන් වෙන්නේ. සමාජයට ආදර්ශයක් වෙන්නේ. ඒතර ඒ ආදරයේ සෙනෙහස කියන එක මෙත්තා මූලිකව සහ ප්‍රඥා මූලිකව ගොඩන ගන්න පුළුවන් මෙත්තා මූලික ආදරය කියලා කියන්නේ අනිත් කෙනාගේ සුවය යහපත අවංකව කැමති වී. ඒතර අනිත් කෙනා සුවෙන් ඉන්නව දකින්න කැමති. ඒ අනිත් කෙනා සුවෙන් තියාගන්නේ මට සතුටින් ඉන්න නෙමෙයි. ඒතනත්තා සුවින් ඉන්නව දකින්න මම කැමති නිසා නෙමෙයි. එහෙමනම් එතන තියෙන්නේ තමන්ගේ තෘෂ්ණා. අර අපි පෙර දිනක කතා කළේ එකම දරුවෙක් ඉන්න මවක් කෙරෙහි දරුවාගේ මනසේ ඇති වෙන මෙත්සිත එතකොට මේක මෙත්සිතද තෘෂ්ණාවද කියලා බලන්න පුළුවන් වෙන්නේ මේ මගේ දරුවාට මේ යහපත සිද්ධ වෙන්න ඕන කියලා අම්මා කල්පනා කරනවා. හැබැයි යහපත සිදු නොවුනොත් චිත්ත පීඩා ඇති වෙනවද? මනස කඩා වැටෙනවද? හඬා වැළපෙනවද? එහෙනම් එතන තිබිලා තියෙන මෙත්තාවක් නෙමේ එතන තිබිලා තියෙන තෘෂ්ණා මූලික බලාපොරොත්තුවක් විතරයි. ඇයි මෙත්තාව නිසා චිත්ත පීඩා ඇති වෙන්නට විදිහක් නැහැ. අන්න ඒ වගේ අපි විමසා බලන්නට ඕන තමන්ගේ බිරිඳ ගැන සැමියා ගැන තියෙන ආදරය සෙනෙහස නිසා අර විදිහට සීමා කරලා බන්ධන දාලා ඊළඟට මේ තමන් දැඩිව හිර කරගෙන ගැට ගහගෙන පවත්වාගෙන යන තමන්ගේ කරගෙන මගේ අවශ්‍යතා ටික ඉටු කරගන්න මං මට ඕන විදිහට වැඩ කරන්න ඕන. එහෙමනම් එතන තියෙන අර සාමාන්‍ය සත්ව ගතිය පමණයි. ඒ සත්ව ගතියක් වූ තෘෂ්ණා මූලික රාගනිස්සිත බන්ධනයක් විතරයි. ඒකට බුදුදහමේ සැබෑ උත්තරීතර ආදරයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට අර මෙත්තා මූලික ආදරය තුල සැබවින්ම අනිත් කෙනාගේ යහපත, අනිත් කෙනාගේ અભිවෘද්ධිය, අනිත් කෙනා සුවෙන් පවත්වන්නට, අනිත් කෙනාගේ දුක පීඩාව අඩු කරන්නට එතකොට අන්නේ කැපකිරීම Taman තුලින් සිද්ධ වෙනකොට අනේකාගෙනුත් ඒ බඳු කැපකිරීමක් මතුවෙන්නට ගන්නවා. අනේකාගෙන් ඒ කැපකිරීම 100%ක් අපේක්ෂාවෙන් අපි ඒක කරලා හරියන්නේ නැහැ. ඒතර අනිත් කෙනාගෙන් ඒ ටික එන හැටියට Tamanගේ පැත්තෙන් ඒ කැපකිරීම කරනකොට අනිත් කෙනා ටික ටික ඒ සම්බන්ධව අවදි වෙනවා. අනිත් කෙනා ක්‍රියාත්මක වෙන්නට පටන් මේ විදිහට අන්‍යෝන්‍ය වශයෙන් මෛත්‍රී මූලික ආදරය සෙනෙහස. ඊළඟට ප්‍රඥා මූලිකව මොකද්ද ප්‍රඥා මූලික කියලා කියන්නේ දැන් කුඩා දරුවෙකුට සෙනෙහස ආදරය අවශ්‍යයි ඒ දරුවාගේ වර්ධනය සංවර්ධනය සඳහා. එහෙම නැත්නම් ඒ දරුවා මානසික වශයෙන් නොඇඩුණු ඌන පෞරුෂයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එහෙනම් දරුවාට ආදරය සෙනෙහස කියන එක අවශ්‍යතාවය. ඊළඟට පෞල් සංස්ථාව තුළ ආදරය සෙනෙහස කියන එක අවශ්‍යතාවය. වයෝවෘද්ධ වෙනකොට ඒ වයෝවෘද්ධ පුද්ගලයාට ආදරය සෙනෙහස කියන එක අවශ්‍යතාවයයි. අන්නේ නිවන් දැකීම සඳහා යන ගමනේදී පුද්ගලයන් නඩත්තු කරගන්න මානසික වශයෙන් සංවර්ධනය කරන්න ලෝකයේ හොඳින් පවත්වන්න මේ ගුණාංගයේහි ඇති අදාළත්වයේ අවශ්‍යතාවය හඳුනාගෙන තැනට සුදුසු හැටියට ඒ ගුණය මතු කරලා පවත්වන්නට පුළුවන් ඒක තමයි ප්‍රඥා මූලික ආදරයයි කියලා එතකොට දැන් අපි නිවන් දකින්නට යනවා සියල්ල අතහරින්නට වෑයම් කරනවා අපි ලෝකෝත්තර ප්‍රඥාව ගැන කතා කරනවා හැබැයි මේ ලෞකික ප්‍රඥාව අපි තුල නැතිනම් පෞල් සංස්ථාවක්වත් හරියට පවත්වා ගන්නට බැරි වෙනවා උත්සාහ කරන්නේ නිවන් දකින්න තමයි අන්තිමට ටික දවසක් කටයුතු කරනකොට පෞල් සංස්ථාවත් දෙදරා ගිහිල්ලා දෙන්න දෙපොලක තමයි නවතින්නේ ආයේ ඒකට කමක් නැහැ අපි යන්නේ නිවන් දකින්න කියලා. එහෙම නිකන් අර පෙරළුණු පිට හොඳයි කියලා නිකන් හිත හදාගන්න හිත රවට්ට ගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. දැන් මහබෝසත්වරු වගේ චරිත මහබෝසත්වරු විතරක් නෙමෙයි. සමබර චරිත ගත්තාම දැන් බද්දා කාපිලානි සහ පිප්පලි මානව. ඒගොල්ලන්ට සරාගී බන්ධනයක් නෙමෙයි තිබුණේ. හැබැයි කල්ප කාලාන්තරයක්. ඒ දෙන්න එකට ආවා. එතකොට එකට ඇවිල්ලා අන්තිම භවයේ මුණ ගැහෙනකොට දෙන්නම විවාහය ප්‍රතික්ෂේප කළා. එතකොට මව්පියන්ගේ ඕනකමට බලහත්කාරයෙන් විවාහ කරලා දුන්නා. විවාහ කරලා දුන්නාට දෙදෙනාටම ඕනෝන්ට එකතු වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඕනෝන්ට ප්‍රිය නැතුව නෙමෙයි. ඕනෝන් කෙරෙහි සැබෑම ආදරයෙන් සෙනෙහසකින් කටයුතු කරනවා. හැබැයි කායික වශයෙන් එක්වීමේ කිසිදු අවශ්‍යතාවයක් දෙදෙනාටම තිබුණේ නැහැ. එතකොට මේ දෙදෙනා මේක හඳුනා ගත්තට පස්සේ එහෙනම් අපේ තන මෙතන නෙමෙයි කියලා මේ දෙදෙනාම නික්මෙන්නේ පැවිදි වෙන. ඒ පැවිදි වෙන්න දෙදෙනා එක මගින් ගිහිල්ලා පාර දෙකට බෙදෙන තැනකින් අපි එහෙනම් නැවත හමු නැහැ. අපි දෙදෙනා මේ මාර්ග දෙක අනුගමනය කරනවා. අපි විමුක්තිය සොයාගෙන යනවා කියලා වෙන් වෙනකොට මහ පොළොව කම්පා ඇයි මේ මේ සමස්ත සෝබා දහමත් එක්කලා බන්ධණය වෙච්ච මෛත්‍රී මූලික ප්‍රඥා මූලික ආදරයක් සෙනෙහසක් ඕන් දෙදෙනා අතර පැවතුනේ. ඒක මේ සෝබා දහමත් එක්ක ස්පර්ශ වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා ඒ බන්ධණය ලැහෙනකොට ඒ ඒක මේ ඔවුන්ගේ ක්ලේශ බන්ධනයක් කියන පදනමක නෙමෙයි. ඊට එහා ගිය සුවිශේෂ ආධ්‍යාත්මික බැඳීම, මානසික බැඳීම, මෛත්‍රී පූර්වක බැඳීම. එතකොට එය ලෙහෙනකොට තමයි ඒක සමස්ත ලෝකයට ලෝකයේ සලිත වෙන්නට කම්පනයක් ඇති කරන්න තරම් ලොකු වෙනසක් ඇති උනේ මොකක් නිසාද අර දීර්ඝ කාලීන ඕනෝන්ගේ ආදරයේ සෙනෙහස වෙන් වෙලා යන තැනට ඊළඟට නකුල මාතා නකුල පිතා එයස් දැන් නකුල මාතාව මාර්ගඵලලාභී කෙනෙක් එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී නකුල පීට්‍රු ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මතු භවයේදී මම කැමති මගේ බිරිඳ දකින්නට ප්‍රියශීලීව හමු වෙන. එතකොට නකුල මාතාවත් ඒ කතාවම කියනවා. මම කැමති මුණ ගැහෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේක ප්‍රතික්ෂේප කරන්නේ ආශිර්වාද කරලා එහෙම එකතු වෙන්න හමු වෙන්න මුණ ගැහෙන්න සුදුසු මාර්ගය පැහැදිලි කරලා දෙනවා. දැන් ඒතකොට මේ අපි මේ කතා කළේ මොකක් පිළිබඳවද? අපි නිවන් දකින්නට යන ගමනේදී කෙලස් නසන ක්‍රමය අපි දැනගන්නට ඕනේ. ඒ කෙලස් නසන්නට අපට බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ පිහිට හැර අපට වෙන පිහිටක් නැහැ. මේ මඟ අපට කියා දෙන්නේ සම්මා සම්බුදුවරු. මේ මාර්ගය පැහැදිලි වෙන්නේ මේ සද්ධර්මය තුල. ඒකට හොඳම පූර්වාදර්ශය තමයි භික්ෂූන් වහන්සේලා එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා. එතකොට ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය අපි සරණ කොට පවතින කුමක් සඳහාද? ක්ලේශ ප්‍රහාණය සඳහා විමුක්තිය සඳහා. හැබැයි ඒ මෙපිට ඒ කෙලස් ප්‍රහාණය සඳහා යන ගමනේදී විමුක්තිය සඳහා යන ගමනේදී එතෙක් යන ගමන හොඳින් පවත්වා ගන්න කොහොමද හොඳින් පවත්නවා කියන්නේ? න අත්තබ්බ්‍යාබාදාය සංවත්තේය න පරබ්බ්‍යාබාදාය සංවත්තේය න උභයබ්බ්‍යාබාදාය සංවත්තේ. તો ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කිව්වන් පස්සේ Tamanටත් අනර්ථයක් නොවි අනුන්ටත් අනර්ථයක් නොවි දෙපසටම අනර්ථයක් නොවන හැටියට කොහොමද මේ දේවල් පවත්වාගන්නේ? අන්නේ පැවැත්වීම සඳහා දීම වැදගත් වෙනවා. අර විදිහට පුද පූජා පැවැත්වීම වැදගත් වෙනවා. අනුන්ගේ ගුණ වැදගත් වෙනවා. අර ಗುಣගරුක භාවයෙන් කරන උත්සව තනතුරු ප්‍රදාන ඒවා වැදගත් වෙනවා. ඒතකොට කෙනෙකුට ඒව අර්ථකථනය කරන්න පුළුවන් නිකන් අනිත් අයගේ මාන්නයනේ වැඩෙන්නේ, මමත්වයේනේ වැඩෙන්නේ, සක්කාය දිට්ඨියනේ වැඩෙන්නේ කියලා කියන්නට පුළුවන්. දැන් අපි තේරුම් ගන්නට ඕන දේ තමයි කුඩා දරුවෙකුට අපි පුංචි කාලේදී කියන පුතේ හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් මම මේ ලැප්ටොප් එකක් අරගෙන දෙනවා. එහෙම නැත්නම් බයිසිකලයක් අරගෙන දෙනවා. මේ විදිහට නොයෙක් විදිහට අර දරුවව උනන්දු කරනවා පොළඹවනවා ඇයිද දැන් ඒ දරුවට යම්කිසි තෘෂ්ණාවක් එතන යම් ප්‍රමාණයකට ඇති කරනවා ඉතින් එහෙමනම් මුලින්ම අපිට ඒ දරුවට කියන්න පුළුවන් පුතේ මේවා ඔක්කොම මේ සංස්කාර ධර්ම මේවා අනිත්‍ය ධර්ම අපි පුරුදු වෙන්න ඕන අතහරින්න මේවා කිසි දෙයක වැදගත්කමක් නැහැ කිව්වොත් එහෙම පොඩි එකා ඉගෙන ගනින් එහෙම වුණොත් නිකන් මොකකටවත් නැති අබබ්බේක් තමයි නිර්මාණය ඒ දරුවා ශක්තිමත් කෙනෙක් බවට පත් කරන්න නම් මුල් අවස්ථාවේදී මේ මූලික දේවල් ටික ගොඩනගන්නට ඕන ඒක තමයි පැවැත්ම. ඒ පැවැත්ම තුල ස්ථාපිත වුණාට පස්සේ ශක්තිමත් වුණාට පස්සේ තමයි ඒතනත්තාට නැවැත්ම සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ඒතනත්තා පරිණත පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රඥාව තමයි සම්මා දිට්ඨිය හැටියට අපි දිනු කරන්නේ. ඒ ප්‍රඥාව දියුණු කරනකොට නැතිකම නිසා බැරිකම නිසා උදාසීන බව නිසා දේවල් අතහැරලා දාලා හරියන්නේ ඒවා ගොඩනගන්නට ඕන, පවත්වන්නට ඕන, නඩත්තු කරන්නට ඕන. ඒවෙන් Tamanටත් ලෝකෙටත් යහපත කරන්නට ඕන. හැබැයි ඒවාහි පවතින nissarattwය નિවරදිව හඳුනාගෙන ඒ පිළිබඳව තියෙන තෘෂ්ණාව දුරු කරන්නට ඕන. ඒතකොට nissaru උනත් සමහර දේවල් පවත්වන්නට වෙනවා. Tamanගෙත් අනුන්ගෙත් ලෞකික යහපත පිණිස. අපි පෙර දිනකත් සිහිපත් කළා අසුචි කියලා කියන්නේ වැදගත් දෙයක් නෙමෙයි. හැබැයි විෂ වෛද්‍යවරු අසුචි පාවිච්චි කරනවා එහෙම නැත්නම් මල පාවිච්චි කරනවා විෂනාශක ඖෂධයක් හැටියට. එතකොට විෂනාශක ඖෂධයක් හැටියට පාවිච්චි කරනවා කියලා අනිත් අයගේ වැසිකිලි වල තියෙන මල ඔක්කොම එකතු කර කර තමන්ගේ ගෙදර ගෙනල්ලා ගොඩ ගහ ගන්න මේක ඖෂධයක් කියලා. එතකොට ඒකෙන් ඖෂධ කෘත්‍යයක් කරන බව දැනගෙන ඒක ඒ සඳහා පාවිච්චි කරනවා. හැබැයි ඒක සමස්ත සමාජෙම පිළිකුල් කරන දෙයක් හැටියට තේරුම් අරගෙන. එතකොට සරු බවක් එහි නැහැ. හැබැයි උපයෝගීතාවයක් තියෙනවා. අන්න ඒක හරියට තේරුම් ගත්තාම තමයි හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හඳුනාගෙන අපේ සමාජයේ ජීවත් වෙන. එතකොට අසුචි පිළිබඳව හැඟීම් වලට වහල් වෙන්නට දෙයක් නැහැ. හැබැයි ඒකේ ප්‍රයෝගීතාවයක් තියෙනවා විසනසන්න. අන්න ඒ නිසා අවශ්‍යතාවය සඳහා පරිහරණය කරන්න. අන්න ඒ විදිහට දීම ආදරය, සෙනෙහස, අගය කිරීම, ගරු කිරීම මේ සියල්ලක්ම සමාජය තුල ඵලදායකයි කුමක් සඳහාද ලෝකය වෙනවින් පවත්වන්න. ඉතින් අන්න ඒ විදිහට අපිට පුළුවන් වෙන්නට ඕන හඳුනා ගන්නට මේ ලෞකිකත්වය තුල අපිට ප්‍රයෝජනවත් වෙන වැදගත් වෙන කාරණා කොහොමද අපි ලෞකික ජීවිතය හොඳින් පවත්වා ගන්නට යොදාගන්නේ සහාය කරගන්නේ. අන්න ඒ පිළිබඳව දැනුම, ඒ පිළිබඳව ඥාණය, ඒ පිළිබඳව දැක්ම තමයි ප්‍රධාන වශයෙන් සම්මාදි ලෞකික සම්මාදිට්ඨිය හැටියට ක්‍රියාත්මක. එතකොට අපි දැන් ඔය කතා කළේ අත්ති දින්නම්, අත්ති ඉට්ටම්, අත්ති හුතක්. ඊළඟට අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලම් විපාක. සුකට කියලා කියන්නේ කට කියලා කියන්නේ කරන ලද කියන එක. ඒතර සුකට කියලා කියන්නේ මනවින් කරන ලද. ඒ කියන්නේ කුසල ක්‍රියාව. දුක්කට කියලා කියන්නේ වැරදි විදිහට කරන ලද අයහපත් විදිහට කරන ලද ඒ කියන්නේ අකුසල් එතකොට සුකට දුක්කටානම් කම්මානම් පලං විපාක අපි කරන හොඳ දේවල් වලත් අපි කරන නරක දේවල් වලත් ඊට අනුරූපී වූ විපාකයක් පවතිනවා කියලා ඇති දැක්ම. එතකොට අපි හොඳ දේවල් කළොත් ඒකට හොඳ විපාකයක් තියෙනවා. නරක දේවල් කළොත් ඒකට නරක විපාකයක් තියෙනවා. මේ වැටහීම එතකොට මේ වැටහීම තිබුණොත් තමයි අපි කරන ක්‍රියාවෙහි අර්ථය අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට කරන ක්‍රියාවේ සමහරලාට ඕවා එකට මිශ්‍ර වෙලා තියෙන්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි අර වංචක ධර්ම ගැන කතා කරනකොට කතා කළානේ. ගැරණියෙක් ගෙම්බෙක් අල්ලගෙන ඉන්නවනම් ඒ ගෙම්බා ගේ ජීවිතය බේරණ එක හොඳයි කියලා අපිට හිතෙනවා. එතකොට ගැරණියාගේ ආහාරය එතකොට ගැරන්ඩියාගේ ආහාරයෙන් නැතිවීම පිළිබඳව මොකද්ද කියන්නේ? එතකොට අපි එතනදි කල යුත්තේ ගැරන්ඩියාගේ ආහාරය ආරක්ෂා කරන එකද ගෙම්බාගේ ජීවිතය රකින්න එක. ඉතින් දෙන්නගේම ජීවිත. එතකොට මොන පැත්තද අපි ගන්න? දැන් අන්න එහෙම අපි බුද්ධිමත්ව සිතුවොත් තමයි අපිට මෙතන තියෙන අර්බුදය වැටහෙන්නේ. ඒ නිසා තමයි අපි තේරුම් ගන්නත්තේ ගැරන්ඩියා ගෙම්බා අල්ලගත්තට පස්සේ ආයෙ අපිට ඒකට මැදිහත් වෙන්නට අවස්ථාවක් නැහැ සබා දහම තුල. හැබැයි ගැරන්ඩියා ගෙම්බා පස්සේ පන්නගෙන යද්දි තාම අහුවෙලා නැතිනම් අපිට පුළුවන් වෙනවා මැදිහත් කරුවෙක් හැටියට ඒකට ක්‍රියාත්මක ක්‍රියාත්මක වෙලා ඒ සතාව එතනින් ඉවත් කරන්න. මකුළු දැලකට සතෙක් පැටලිච්ච ගමන් තාම මකුළුව ඇවිදින් ඌව අල්ලගෙන නැතිනම් ඌව තාම වෙලන්න පටන් අරගෙන නැතිනම් තාම මකුළු දැලේ පැටලුණා විතරනම් තවම අපට තියෙනවා ඉවත් කරන්නට අවස්ථාව. හැබැයි මකුලෝ ඇවිල්ලා ඌ දත ගහලා මේ සතාව උගේ ආහාරයක් මට්ටමට පමුණුවා ගන්න පටන් ගත්තට පස්සේ අපි ඒකට මැදිහත් වීම තුළ අපි බරපතල අර්බුද ගොඩක් ඇති කරගන්නවා. එතකොට ගෙම්බ ගැරඬියව අල්ලගත්තට පස්සේ ඒ අල්ලගත්තු සතාව එතනින් මුදවන්නට ගියාට පස්සේ මේක මුදවන්නේ කොහොමද? එතකොට ගැරඬියට පීඩා කරන්නට. ඊට පස්සේ එහෙම මිදෙව්වයි කියලා අර ගෙම්බා යහතින් ජීවත් වෙයිද? සමහරලාට ඌ තව ටිකක් විඳවලා මැරෙන්නට පුළුවන්. එතකොට ඒ தત્ත්වය ගොඩනැගුවේ කවුද? ඇයිද එහෙම ගොඩනගන්නට හේතුනේ? මොකක්ද අවශ්‍යතාවය? එතකොට ඒවා තේරුම් ගන්නට බැරි වෙච්ච ගමන් අපේ මනසේ ඇති වෙන හැඟීමට, ඒ කියන්නේ මට ඕන වෙනවා මං කැමති නෑ අර සතාව ගිලිනවනේ. ඒ මගේ කැමැත්ත අකමැත්ත වෙන පැත්තක්. ඒ අපේ හැඟීම් වලට අනුව ලෝකේ පවත්වන්නට බෑ. ලෝකේ ක්‍රියාත්මක වෙන හේතුඵල රටාවක් තියෙනවා. ඒ රටාව හඳුනාගෙන තමන්ගේ හිත දූෂ්‍ය කරගන්නටත් බෑ ලෝකයට අනර්ථයක් වෙන්නටත් බෑ න අත්තබ්බ්‍යාබාදාය සංවත්තේ යන පරබ්බ්‍යාබාදාය සංවත්තේ මේ දෙපැත්තම ගැන සැලකිලිමත්ව අපිට කටයුතු කරන්නේ. එතකොට තමයි අපේ සීමාවන් හඳුනා ගන්නට අපිට කළ හැකි සීමාව මොකද්ද? ප්‍රමාණය මොකද්ද? එතකොට ඒවා විනිශ්චය කරගන්න නම් අත්ති සුකට දුක්ඛටානම් කම්මානම් පලම් විපාකෝ අපි කරන හොඳ නරක දේවල් හැම එකම ඊට ආවේනික වූ විපාකයක් තියෙනවා කියන කාරණය අපිට සිහිපත් වෙන්නට ඕනේ දැක්ම අපි සතුව තියෙන්නට ඕනේ. ඒතකොට සමහර කෙනෙක් අපි දකිනවා මේ බඳු කාරණා පිළිබඳව උනත් සමහර අවස්ථාවලදී ඊටාම උදාසීන විදිහට එහෙම නැත්නම් ව්‍යාකූල විදිහට කල්පනා කරන කටයුතු කරන අවස්ථා සමහරලාට තමන්ගේ චේතනාව එච්චර හොඳ නැහැ. හැබැයි ලෝකෙට යහපතක් වෙනවනේ කියලා බාහිරින් බැලූ බැලමට පෙනෙනවා. එතකොට සමහර දේවල් අපිට තියෙනවා බාහිරින් බැලූ බැලමට යහපතක් වෙලා නැහැ. හැබැයි හොඳ චේතනාවෙන් ඒ අය කලයි කියලා කියනවා. එතකොට මේ බඳු තැන්වලදී ඇත්තටම සිද්ධ වෙලා තියෙන කුසලයක්ද අකුසලයක්ද කුසල අකුසල් මිශ්‍රවද සිද්ධ වෙලා තියෙන්නේ කියලා වටහා ගන්න නම් අපිට දැක්මක් තියෙන්නට ඕන කරන කියන හොඳ නරක දේවල් වලට අදාළ ප්‍රතිඵලයක් තියෙනවා කියන කාරණා. ඊළඟට අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ මෙලව තියනවා පරලෝ තියනවා. මොකද්ද මෙලව තියනවා පරලෝ තියනවා කියන්නේ? දැන් මෙලව තියනවා කියලා ඉතින් අපි මේ ලෝකේ ජීවත් වෙනවනේ. එතකොට මෙලව තියනවා කියන එකෙන් අදහස් කරන්නේ හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන මේ ධර්මතාවයන් වර්තමානයේහි विद्यमान වෙනවා කියන කාරණය හේතුඵල වශයෙන් අපි තේරුම් අරගන්නට අපට පුළුවන් වෙන්නට ඕන දැන් අද දැන් මේක වර්තමානයේ මේ ඔය මිනිස්සු කතා කරන්නේ මේ භෞතික දියුණුවත් එක්කලා සමහරව මම දැක්ක අන්තර්ජාලෙත් කතා කරලා තියෙනවා අපි හැමෝම නිකන් මේ එක්තරා පරිගණක ක්‍රීඩාවක් වගේ එකද අපි මේ ඉන්නේ. අපි ඇත්තටම ඉන්නේ මේ ස්වභාවික ලෝකයකද එහෙම නැත්නම් නිකන් මේ හදපු કૃත්‍රිම මායාවක් ඇතුළේද මේ හීනයක් ඇතුළේද අපි ඉන්නේ. දැන් මේ මෙච්චර භෞතික විද්‍යාව දියුණු වෙනකොට ආය යනවායි හීන කතන්දරේට. එතකොට ඇයි අත්ති අයන් ලෝකෝ හේතුඵල වශයෙන් මෙලව කියලා දෙයක් තියෙනවා කියන එක පැහැදිලිව පිළිගන්නට ලෞකික සම්මාදිට්ඨියක් වැඩිලා නැහැ. එතකොට මේ ලෝකය කියන මේ හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම සමූහයක් තියෙනවා කියන තැන හරියට පැහැදිලි නැති වෙනකොට අපි මේ ඉන්නේ අර අර කම්පියුටරයක් ඇතුලේ හදලා තියෙන ගේම් එකකද ඒ වගේ මායාවකද අපි මේ ඉන්නේ මේ සිහිනයකද ඉන්නේ වගේ ප්‍රශ්න අපට ඇති වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ලෝකේ ක්‍රියාත්මක වෙන හේතුඵල රටාව හරියට තේරුම් ගන්න නැති වෙනවා. ඊළඟට අත්තිපරෝ ලෝකෝ. ඉතින් මේ ලෝකේ හරියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නත් බැරි නම් ඉතින් පරලෝක ගැන කතාවක් නැහැ. ඒ නිසා තමයි සමහර ස්වාමින් වහන්සේලා පවා අපිට පේන්නේ උන්වහන්සේලාගෙන් ඊළඟ භවය ගැන මොකද කියන්නේ කියලා අපන් පස්සේ ඒවා ඉතින් තාම මේ ඒවා අදාළ නෑනේ. එහෙම නැත්නම් ඒ මේ මරුණන් පස්සේ මොනවා වුණාම අපිට මොකද එහෙම නැත්නම් මේ ඒ නැති දේවල් අපි මොකටද පිළිගන්නේ කොයි විදිහේ ප්‍රශ්න ගොන්නක් ඇති වෙන්නේ ඇයි මේ ලෝකය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා හේතුඵල වශයෙන් දැක්මක් නැති කෙනාට සසර කියන එක කොහොමද භවෙන් භවේ ක්‍රියාත්මක වෙන්නේ කියලා පැහැදිලි වැටහීමක් ඇති වෙන්නේ ඊළඟට අත්ති මාතා අත්ති පිතා මව පියා පිළිබඳව ඒ මවට සංග්‍රහ කිරීමෙහි විපාක ඇත පියාට සංග්‍රහ කිරීමෙහි විපාක ඇත කියන කාරණා. දැන් සමහර වෙලාවට සමාජයේ අපි දකිනවා අම්මා තාත්තා පිළිබඳව ඊටාම අව탁සීරුවෙන් හිතන අවස්ථා ඒගොල්ලෝ මොනවද අපි අපිට කළේ? ඉතින් ඒගොල්ලොත් මේ ප්‍රතජන පුද්ගලයෝනේ. ඒගොල්ලෝ මේ එච්චර මේ මහා සුවිශේෂ අය නෙමෙයිනේ. අපිට මෙහෙම මෙහෙම අපරාධ කරලා තියෙනවා ආදිවාසී. ඒගොල්ලන්ගේ යම් යම් දුර්ගුණ දැකලා ඒවත් එක්ක ගැටෙනවා හැරෙන්නට ඇත්තටම දරුවන් හැටියට අපි ඒගොල්ලන්ට සංග්‍රහ කළ යුතුයි. ඒක වැදගත්. ඒක අවශ්‍යයි කියන එහි අවශ්‍යතාවය හරියට දකින්න. දැන් මේ ඊයේ පෙරේදා එක ගුරුවරයෙක් ඒ කියන්නේ ටියුෂන් මාස්ටර් කෙනෙක් ඒ කියන්නේ පෞද්ගලික පන්ති කරන ගුරුවරේ ප්‍රකාශයක් කරලා තිබුණා පුංචි කාලේ ඉඳලා අම්මා තාත්තට වඳින්න ගියාම මේ දරුවගේ පෞරුෂය නැති වෙනවා. එතකොට දැන් පෞරුෂය එහෙනම් ඉතුරු කරගන්න කියලා අර මෝල් ගස් ගිල්ලා වගේ ඉන්නට ඕන කොඳු නමන්න නැතු. එතකොට එහෙම හිටියම තමයි ඒගොල්ලන්ගේ පෞරුෂය වැඩි. එතකොට පසුගිය කාලේ මහා සිංහල විසරද ගුරුවරයෙක් කියලා ලංකාවේ හිටපු කෙනෙක් ওই වගේ තරුණ තාමත් ඒ වගේ අදහස් ප්‍රකාශ කරන ඒ තැනැත්තා. එතකොට තරුණ දරුවන්ගේ සම්පූර්ණම මනස විනාශ කළා. අම්මා තාත්තා මේ අපට 아무තු දෙයක් කළේ නැහැ. ඒගොල්ලන්ට කාමුකත්වයත් එක්කලා ඒගොල්ලෝ එකතු වුණා. ඒකතු වෙනකොට ඒගොල්ලන්ගේ ශක්තිය මුහු වෙලා මේ අපිව නිර්මාණය වුණා. එහෙම නැතුව මේ අපට ආදරයට ඒගොල්ලෝ හැදුවා නෙමෙයි. ඒගොල්ලෝ සතුටු වීමේ අතුරු ඵලයක් හැටියට තමයි අපි ජනිත වුනේ. නිසා අම්මා තාත්තට වඳින්න ගරු කරන්න මොකක්වත් දෙයක් නැහැ. එහෙම වඳිනවා පුදනවා නම් අර මූල ධාතු වලට තමයි වඳින්නට ඕන කියලා ඒ තනත්තා ප්‍රකාශ. එතකොට දැන් මේ වගේ ප්‍රකාශන කරන්නේ අත්ති මාතා අත්ති පිතා. මව පියා කියන්නේ මේ වගේ දෙදෙනෙක් ඒගොල්ලන්ට සැලකීම, ගරු කිරීම, අගය කිරීම, සංග්‍රහ කිරීම ඒවාෙහි වටිනාකමක් තියනවා කියන තන දකින්නේ නැහැ. එතකොට ඒකවත් දකින්න නැති පුද්ගලයෝ තමයි මහා විශාරද ආකාරයට ධර්මයේ ගැන සංස්කෘතිය ගැන නිවන ගැන මේවා ගැන විග්‍රහ කරන්න විශ්ලේෂණය කරන සමාජයට මඟ පෙන්වන්න යම් යම් ප්‍රකාශන කරන්නට උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා ඒ ලෝකෝත්තර තැනට යන්නට කලින් මේ මූලික දේවල් මව පියා කියන තන විශේෂත්වයක් නැතිනම් ඇයිද බුදුරජාණන් වහන්සේ වෙනත් මිනිස්සෙක් ඝාතනය කරනවට වඩා මව්පියන් ඝාතනය කිරීම ආනන්තර පාප කර්මයක් කියලා දේශනා කරන්නේ? පරමාර්ථ වශයෙන් ගත්තාම මව පියා කියන්නේ බාහිර පුද්ගලයෙක් කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මහා භූත රූප ටික ඊළඟට රූප 28ක් චෛතසික 52ක් සිත් ටිකක් මේ ටික තමයි පරමාර්ථ වශයෙන් ගත්තාම. ඒතකොට පරමාර්ථ වශයෙන් ගත්තාම සියල්ලක් සමානයි කියලා එහෙමනම් එතකොට අම්මා තාත්තා කියන තැන විශේෂයක් නැද්ද? පරමාර්ථ වශයෙන් ගත්තහම සමාන වෙන්නට පුළුවන්. නමුත් හේතුඵල වශයෙන් එහි තියෙන සම්බන්ධතාවය විශේෂයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේත් නාම රූප ධර්ම ටිකක් තමයි. නමුත් ඒ සම්මා සම්බුද්ධ කියන තැන නාම රූප ධර්ම ටික උනාට ඒ නාම රූප ධර්ම ටික ගොනු වෙලා තියෙන විදිහ වෙනස්. රහතන් වහන්සේ කියලා කිව්වහමයි ප්‍රතඥය කියලා කිව්වහමයි නාම රූප ධර්ම ටිකක් තමයි. ඒ හිතපු කෙනාම කියලා අපට අර්ථකථනය කරන්නත් පුළුවන්. නමුත් එතන ඒ නාම රූප ධර්මයන්ගේ ගොනු වීම වෙනස්. එතකොට අන්නේ වෙනස හරියට හඳුනා ගන්නට පුළුවන් නම් තමයි මෙතන විශේෂයක් තියෙනවා. මෙතන වැදගත්කමක් තියෙනවා. එතනට ගරු කළ යුතුයි. එතන ආරක්ෂා කළ යුතුයි. එතන සංරක්ෂණය කළ යුතුයි. කුමක් නිසාද? එතනින් තමයි මේ ලෝකේ නිර්මාණය වෙන්නේ. අම්මා තාත්තා නිසා. ඒ අම්මා තාත්තගේ කැපකිරීම මත. එතකොට අම්මා තාත්තා තමයි ආපාදක පෝෂක ඉමස්ස ලෝකස දස්සේතරු අපිව මේ ලෝකෙට ජනිත කරන්නේ. අප අපිව අයහපතින් වළක්වලා යහපතෙහි යොදවන්නේ. ඒ වගේම අපට ලෝකයේ පිළිබඳව නිසි දැක්මක් ඇති කර ඒ කාරණා තේරුම් ගත්තොත් විතරයි අම්මා තාත්තට සැලකීම අර්ථ සම්පන්නයි කියන කාරණය වටහා ගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට අත්ති සත්තා ඕපපාතික ලෝකේ ඕපපාතික සත්වෝ ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ මව් කුසින් බිහි වෙන සත්වෝ අණ්ඩජ ජලාභුජ සංසේද සත්වයින්ට අමතරව අපේ ඇහැට පෙනෙන්නේ නැති වුණාට ලෝකේහි කුසල කුසල කර්ම ශක්තියෙන් විශ්වයේහි පහළ වෙන අදෘශ්‍යමාන තව බොහෝ සත්ව ඉන්නවා කියන බව පිළිගන්නට පුළුවන් මට්ටමට යම් කිසි කෙනෙකුට ප්‍රඥාව අවදි වෙන්නේ හේතුඵල ක්‍රියාවලිය ගැන පැහැදිලි වැටහීමක් තියෙනවා. එහෙම නැති අය දැන් භෞතික විද්‍යාඥයෝ ඉන්නට පුළුවන් ඒවා එතරම් පිළිගන්නේ නැහැ. ඊළඟට සමහර පුද්ගලයෝ විඥානවාදී පුද්ගලයෝ ඉන්නවා. ඒ අය අර වගේ භෞතිකවාදීත්වයේ තුල අන්තයට ගිය පුද්ගලයෝ ඉන්නවා. අර වගේ කාරණා එතරම් පිළිගන්නේ නැහැ. එතකොට එහෙම වෙන්නේ මොකක් නිසාද? එක පැත්තක් පිළිබඳව විශාරද වෙනකොට අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම ගිලිහිලා සමතුලිතව හේතුඵල ධර්මයේ පිළිබඳව නිවැරදි ප්‍රඥාවක් නැතිකම නිසා. ඊළඟට අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණා සම්මග්ගත සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා මනස දියුණු කරලා සීලය සමාධිය ප්‍රඥාව දියුණු කරලා ඒගොල්ලන් තුල හැකියාවන් ඇති කරගෙන තියනවා මේ ලෝකය පිළිබඳවත් පරලෝකය පිළිබඳවත් සයන් අභිඥා සච්චිකත් ස්වඥාණයෙන් අවබෝධ කරගෙන ලොවට ප්‍රකාශ කළ හැකි ශ්‍රේෂ්ඨ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා පසේ බුදවරු සහ සම්මා සම්බුදවරු ප්‍රධාන වශයෙන් ඒ ඒබඳු සම්මා සම්බුද්ධ කියලා කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්න පුළුවන්. තමන්ගේ ඥාණයෙන්ම ස්ව ඥාණයෙන්ම දියුණු කරලා දියුණු කරලා මෙලව පරලොව පිළිබඳව ස්ව ඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකයට මනවින් පහදන්නට පුළුවන් නිවැරදිව පිළිපන් ශ්‍රමණ බ්‍රාහමණය ඉන්නවා කියන බව හරියට සිතට දැනුනොත් විතරයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව සද්ධාව පහළ අන්න දැන් රත්නත්‍රය පිළිබඳව විශ්වාසය ඇති වෙන්නට ලෞකික සම්මාදිට්ඨිය අනුක්‍රමයෙන් උපකාර වෙන ආකාරය. එතකොට හේතුඵල වශයෙන් මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නිවැරදි වැටහීමක් ඇති වෙන ප්‍රමාණයට තමයි ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. ඒ නිසා මේ කාරණා 10කින් කියපු සියල්ල එකට කැටි කරලා සංක්ෂිප්තව ගත්තන් පස්සේ මෙතන තියෙන්නේ මොකක්ද? ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ හේතුඵල ඥානය පිළිබඳව ගැඹුරු වැටහීම. එහෙම නැත්නම් හේතුඵල ඥානය. හේතුඵල ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරු වැටහීම. එතකොට ඒ වැටහීම තියනවා නම් විතරයි යම් කිසි කෙනෙකුට නැවැත්ම සඳහා යන ගමනේදී පැවැත්ම කොයි විදිහටද පවතින්නේ එහි අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මොකක්ද ඒ සම්බන්ධව අපි ක්‍රියා කළ යුත්තේ කෙසේද කියලා තීරණය කරගන්නට පුළුවන්. හොඳයි එහෙමනම් අපි එක කොටසක් විතරයි අද අපිට කතා කරන්න පුළුවන් උනේ ලෞකික සම්මාදිට්ඨිය ගැන අපි ඊළඟ මාසේ පළවෙනි බ්‍රහස්පතින්දා නැවත ධර්මදේශනාව පැවැත්වෙනවා එදාට අපි දෙවැනි කොටස ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු. ඒක දවසකින් කතා කරන්න බැරි වුණොත් අපි කොටස් වශයෙන් දවස් කිහිපයකින් හෝ කතා කරමු. එතනම් අද ධර්ම දේශනාව මේ පමණකින් අපි නිමා කරමු. ඊළඟට අපි ධර්ම සාකච්ඡාව සඳහා අවස්ථාව තියෙනවා. පින්නතුන්ට මේ දේශනාව සම්බන්ධව හෝ ඒහා බැඳුණු වෙනත් කරුණු සම්බන්ධව හෝ ඕනෑම විදිහකට පවතින දහම් ගැටලු විමසන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට පුණජිත් මහත්මයාට පුළුවන් නම් මේ මේකේ chat box එකේ ප්‍රශ්න දාලා තියෙනවා නම් ඒවත් පස්සේ මට මගෙන් අහන්න. එතකොට අපිට ඒවත් කතා කරන්න පුළුවන්.